කියලා වන්දනා කරනවා. ජංගලේ ගතුනේ පුතා. Wi-Fi on කරන්න. Wi-Fi දාලා ඉන්න. මේ මේ ඩොංගලේ කරන් ගිහින් නම් ඒ ඩොංගලේ කරේ. ඩොංගලේ කාලේ. මේ උඩින් තමයි ගෙනන්නේ. නෑ ඒ ඩොංගලේ ගහනමයි ඇත්තේ. ඕක වැඩ කරන්නේ. ආ. අපේ ගොම් කරලා ඉන්නේ. ඒකට මෙතනින් Wi-Fi එක ගන්න. යතු අරගෙන ගියාද? යතු අරගත්තද? සුපටිත්තා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං සාදු සාදු කමාමි කමිතබ්බං සුපටිත්තා සුපටිත්තා පොඩ්ඩක් බලමු මේක හිටගන්නේ අරගෙන නැහැ. මේ ඩයලොග් එක වහලා දාන්න. මේකේ අර මේක ඕන් කරන එකයි තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ගන්නවා මේ වැඩි හරි කිය වෙලා ඉඳලා පටන් ගන්නවා. ඔව් ඉන්ටර්නෙට් කනෙක්ට් මේක ඔන්නේද මේ ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ තාම ඇවිල්ලා නැහැ මේට. බලන්න ගන්න මේකට කතා කරලා. බීන තියෙන තැන ඩොංගල් එක හරහාගෙන ඈ ඩොංගල් එක හරහාගෙන ඩොංගල් එක ඉන්නේ නැහැ ස්ට්‍රෙන්ත් එක. එහෙනම් ඩොංගල් එක කලවල මේකට ගණන් ගන්නවද? එහෙම. අසදු ලොකු ඩොංගල් එකක බැලුවා තිබ්බේ නෑ. ඒ ඩොංගල් එක රවුටර් එකේ ගහලා දෙන්නේ දැන්. රවුටර් එකෙන් තමයි බූස්ට් කරලා දෙන්නේ. කියලා මේ දෙන්නේ Wi-Fi වැඩ කරන්නේ. චුට්ටකින් කවදද බලන්න. අපි ගෙන් ගන්න ගියා. ඔව්. දැන් අරෙන් ඩිස්කනෙක්ට් කරලා තියෙන කොහමද දැන් ඒක. හොඳයි ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි අපි නීවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන හැම බ්‍රහස්පතින්දාම අපේ මේ නිසන්වනේ පවත්වන චාරිත්‍රානුකූල ධර්මදේශනාව සඳහා සතිපතා පවත්වන ධර්මදේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්ස අචේතන අචේතනයතෝ අනබි සංඛරෝතෝ තාජීව සංඥා නිරුජ්ජಂತಿ අඤ්ඤාච ඕලාරිකා සංඥාන උපජ්ජಂತಿ තංඛෝ පොට්ටපාද අනුපුබ්බාபி සංඥා නිරෝධ සමාපatti සමාපජ්ජන සමාපatti හෝති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාත්තාගෙනින් ලබන ධර්ම දේශනා මාලාවේ 12 වෙනි අංකයයි මගේ සටහන් වල හැටියට පේන්න තියෙන්නේ. ඉතින් මේ 12 සඳහාම අපි ඉතරයින් තියාගත්තේ පොට්ටපාද සූත්‍රයයි. මේ පොට්ටපාද සූත්‍රයේත් ආරම්භක කොටසේ පවතින ඊටාම ගැඹුරු ස්ථානයේ වාක්‍යයක් මම මේ ඉස්සරහින් තිබ්බේ ඒක හුඟක් වෙලාවට තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම හරීම සියුම් ස්ථානයක්. ඉතින් මේ ස්ථානේ මේ කියන්නේ තස්ස අචේතනයතෝ අනබිසංකරෝතෝ. ඒ භාවනා කරගෙන යන යෝගාවචරයා තවදුරටත් චේතනා පහල කරන්නේ නැත්නම් අபிසංස්කරණ, ඒ කියන්නේ හිතින් කරන ගණන් හැදීම්, කල්පනා චේතනා පහල කරන්නේ නැත්නම් ඒ තිබුණ සංඥාවත් ක්‍රමයෙන් ක්‍රමෙන් තුනී වෙනවා. ඒ මතු පිට අලුතින් ඕලාරික ගොරෝසු සංඥාවල් පහළ වෙන්නෙත් නැහැ. ඒ විදිහට ඒ සංඥා වගේ නැත්නම් සංඥා ස්කන්ධයගේ නිරුද්ධ වීම, ගිවන් වීම අත්දකින්න පුළුවන්. ඒකට සර්වචනාංශේ නමක් දෙනවා අනුපුබ්බාභි සංඥා නිරෝධ සමාපජ්ජන සමාපatti කියලා. අනුපූර්වයෙන් සංඥා නිරෝධයට සමාපද නිරෝධ සම නිරෝධයට සමවැදීමේ සමාපජ්ජනයයි කියලා සඳහන් කරනවා. නමුත් මේ පාඨය ਸਰවචනාංශයේ ඉදිරිපත් කරලා පස්සේ ඒ අන්‍ය තීර්ථක පොට්ටවාද කටපාඩම් කරන ਸਰවචාන්සයට නැවත කියනවා මම බවත් ගෞතමයන් වහන්සේ විසින් කියන ලද්ද හරියට තේරුම් ගත්තනම් මෙන්න මෙහෙමයි කියලා. ඒක ਸਰවචනාංශයේ දේශනා කරපු එකමයි දේශනා කරන්නේ. එතකොට ඒ කියන්නේ මේ පොට්ටපාද නිවන් දකපු කෙනෙකුත් නෙවෙයි භාවනා කරලා සරුවචන් වහන්සේ ක්‍රමයේ හැටියට සතිපට්ඨාන වඩපු කෙනෙකුත් නෙවෙයි යාන්තමට සුත්තමයේ වශයෙන් අල්ලාගත්ත හැටි. ඒ නිසා සුත්තමයේ වශයෙන් ඒ දේ තේරුම් ගැනීම සංකීර්ණයි අමාරුයි කියලා පැත්තකට දැම්මොත් ඊට වැඩි භාර දూరు වෙච්ච ඒක හිතට අල්ලාගෙන දිරව ගන්න හැටි ඊට පස්සේ ඒක ක්‍රියාවත් කරලා භාවනා කරන්නට හිතා ගන්නවත් ලැබෙන්නේ ඒක නිසා මේ අන්‍ය තීර්ථක පොට්ටපාදකේ මේ ප්‍රකාශයේ ඉඳලා ආපහු එහෙම නැත්නම් හිත එහෙම නැත්නම් මෙහෙම කියව මෙවැනි දෙයක් ඇසුවිරු ඥානයක් ඇති මිනිස්සෙක් කොහොමදයි සංකල්පනා පහල කරන්න ඕනේ නැත්නම් තමන්ගේ සම්මා සංකප්පය විමසුන්න ඕන කොහොමද පාවිච්චි කරන්න ඕනේ කොහොමද යා භාවනාවේදී මේක ලං කර ගන්න ඕනේ කියන තැනට මේ ගැඹුරු තැන ඉඳලා ආපස්සට යන්න පුළුවන් අපි පසුගිය දේශනා 11 දි කරේ සාමාන්‍ය පෘථග්ජනයේ තැනට ඉඳලා මෙතෙන්ට එනකන් සරුවච්චන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රයෙන් ඉර ඇඳගෙන පාර පෙන්නගෙන ආපු පාරජිගේ මෙතෙන්ට එනවා. ආවට පස්සේ ඒ සියල්ලම සාවධාන වහගෙන හිටපු ඒ පොට්ටපාද කියන පරිබ්‍රාජකයා සරුවච්චන්ස කියනවා වහන්සේ කියපු දේ හරියට තේරුම් ගත්තනම් එතන තියෙන්නේ චත් තත් තස්ස අචේතනයතෝ චේතනා නොකරන්නා වූ ඔහුට නාභි සංකරෝතෝ හිත සැලසුම් සකස් නොකරන සංස්කාර ඇති නොකරන චේතනා පහළ නොකරන ඔහුට තිබුණ සංඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනි වෙන්න පටන් ගන්නවා. එතකොට අලුතෙන් ඕලාරික සංඥාවක් එතෙන්ට වැදගත්ෙත් නැත්නම් එයා සංඥාවේ Nirodhaය ක්‍රමයෙන් ස්පර්ශ කරනවා. ඒකට තමයි සරුවචන් වහන්සේ මේ අනුපුබ්බාභි සංඥා Nirodha සමාපජ්ජන සමාපත්තිය කියලා කියන්නේ කියලා පොට්ටපාද ප්‍රකාශ කරන්නේ. එතකොට මෙතන මේ දක්වා කියපු වචන ටිකෙන් අදහස් කරන්නේ මේ භාවනාවේදී අපි කරන්නේ සංඥාවගේ Nirodhaයක් දකින්න එකයි. මේ සංඥා Nirodhe දකින්නකොට ඒක කොයි ආකාරයටද රූපයාගේ Nirodheට බලපාන්නේ කොහොමද ඒක වේදනා Nirodheට බලපාන්නේ නැත්නම් සංඥා වේදිත Nirodheට බලපාන්නේ සංස්කාර Nirodheට බලපාන්නේ විඥාන Nirodheට බලපාන්නේ කියලා බැලුවොත් ගැඹුරක් තමයි. ඒක පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නමුත් මේක නම් භාවනාවේ අවසාන නැත්නම් යෝග ජීවිතයේ අවසාන නැත්නම් පැවිද්දේ අවසාන නිෂ්ඨාව ඒ යෝගාචරගේ චින්තන රටාව ක්‍රියාපටිපාටිය භාවනා වේදී කමඨාන සුද්ධ වීතු ආකාරයේ හිමීට හිමීට මෙතෙල්ල දික් කරගෙන දික් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. යම් වෙලාවක යම් කෙනෙක්ගේ හිතේ චේතනා පහළ නොවෙනවනම් සංස්කරණයේ සිදුවෙන්නේ නැත්නම් එයා ඊට ඉස්සෙල්ලා ඒක සම්බන්ධව එළඹිලා පෙළඹිලා වාසය කරන්න ඕනේ. එයා දැන් හිතින් හිතා ගන්න ඕනේ භාවනා යම් මට්ටමට ආවට පස්සේ අලුතෙන් ඒකට කෑලි එකතු කරන්න යන්නත් නරකයි සකස් කිරීම කරන්න යන්නත් නරකයි අංග සංස්කරණය කරන්න යන්න නරකයි ඒකට හේමම නිවෙන්ට දෙන එකයි මේ සංඥාවගේ Nirodhe කියලා කියන්නේ කියන එක හිතට වද්දා ගන්න එක තමයි මම හිතන අමාරුම දේ. මොකද අපේ හිත নানা ප්‍රකාර දේවල් හිතට වද්දා ගැනීම විනෝදාංශයක් කරගෙන ඉන්නවා. ඒ නිසාම බටහිර චින්තනයේ මුල් වෙච්චි ඒ රානේ ඩෙකාට් කියන මූලික දේවවාදී දාර්ශනිකයා කියලා තියෙනවා මම හිතනවා ඒ නිසා මම ඉන්නවා. ඒ නිසා මමයා පැවැත්වීම සඳහා අපි නිතරම වැඩ කරන්නේ නැත්නම් කතා කරන්නේ නැත්නම් හිත හිත ඉන්නවා. එහෙම නැත්නම් ඉබේ පහළ වෙන හිති ආඩම්බරයට අර ගන්නවා. හිතවිලි ආ මම දැන් මැරිලා නැහැ. මම දැන් නිින්ද ගිහිල්ලා නැහැ. මට දැන් සීමුර්ජා වෙලා නැහැ කියලා අපිට හිත දැනගන්නේ අපිට කිව්වා ඇත්තට මොලේ දැනගන්නේ මේ හිතවිලි අනුව. ඒ නිසා අපි හිතවිලිත් එක්ක අඳුනා ගන්නවා මම කියන්නේ හිතවිලි තමයි. නැත්තම් හිතන තාක්කල් මම මේක ඉන්නවා කියලා. ඒ හිතවිලි හඳුනා ගැනීමේ කටයුත්තක තමයි හීනෙමුත් ඉන්නේ. නින්දෙමුත් ඉන්නේ. අවදියෙමුත් ඉන්නේ. ගහ බැන ගන්න කොටත් ඉන්නේ. භාවනා කරන කොටත් ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ තාක් ඒ හිතවිලි මම නැත්තම් මම ඉන්නා තාකල් හිතවිලි තියෙනවා. ඒ නිසා මේ හිතවිලිත් එක්ක තරහෙන් හෝ ආදරේ. හඳුනා ගැනීමක් පවතින තාක්කල් අපි සංඥාවට පෝර දානවා වෙනවා. ඉතින් මේක කොතනදීද අපි වියලවල හරින්නේ? කොතනදීද අපි අසරණ කරලා දාන්නේ? කොතනකදී අපි මේක පිළිබඳව වශී භාවයක් අතර ගන්නේ? කොතනදීද අපි මේක සිද්ධි කරගන්නේ කියන එක බොහෝ දෙනා සරුවචනසේ 15 වෙනි ඉස්සලා සියලුම දෙනා කරන්න බැරි දෙයක් කියලා බාරගත්තා. ඒක නිසා ඒකට දෙයයන් ආංශික මන අපේ අවශ්‍යයි. දෙයියෝ මේක මැව්වේ. ඒ නිසා දෙයයන් ආංශිට තමයි මේක කරන්න පුළුවන් කියලා නොදන්නා නොපුරුදු දේවවාදයකට උත්තර බාර දුන්නා. නමුත් බුද්ධඝංකාරයන්ගෙමුත් අද යනුව බලනකොට අද මේ කාලේ මේක කරන්න බෑ කියන පිරිස ඒකාන්තයෙන්ම වැඩි. ඒක පිළිබඳව කිසිසේත්ම ඡන්ද පවත් ගන්න ඕන කමක් නැහැ. ඝන සං මේ මේ ඉලක්කම් එකතු කරන්න ඕන කමක් නැහැ. හුඟ දෙනෙක් හිතනවා ඒ බැරි මොකද පාළු වෙනකොට හිතන්න පුරුදු වෙලා ඉන්න නිසා. නැත්තම් පාළුවට පහළ වෙන හිතවිලිත් එක්ක හැපි හැපි ඉන්න ඕනකම තමයි අපිට තියෙන එකම අරසාව. මේකට සමාල්ලාට වචනයක් පාවිච්චි කරන ප්‍රපංචකරණය කියලා. ප්‍රපංචකරණය කරනවා කියලා කියන්නේ ඔයේ මේ කිසිම තේරුමක් නැති සරලව ඍජුව කරන්න පුළුවන් දේ වඩවලල්ලේ යමින් ඔහේ කච කච කච කච ගගා වටේ අත ගගා ඉන්නවා කරලි වහන්න නැතුව වනාති වහනවා. මේකට ප්‍රපංචනය කියලා කියනවා. සැක නොකළ යුතු තැන්වල සැක කරනවා. කතා නොකළ යුතු දේවල් කතා කරනවා. විඳතරා ගන්න නැතුව ඒව අතගගා ඉන්නවා. මේ ප්‍රපංච කිරීම ගැඹුරු වචනයක්. කොටිම කියනවා තේරවාදීන් ගිලිහිච්ච වචනයක් කියකි. මොකද පසු කාලින තේරවාදයේ තන්නේ කර ප්‍රපංචයක් බාටපත් වෙලා තියෙනවා. මේ ආගමක් හදාගෙන මේ নানা ආකාර වටපිට දේවල් කර කර ඉන්නවා මිසක්කා මේ නොකල යුතු දෙයක් මේ කරන්න කියන එක අදාහ ගන්න බැරි නිසා ප්‍රපංච කියන වචනේත් අපේ ශබ්ද කෝෂ වලින් අයින් වෙලා තියෙනවා වාසනාවකට වගේ ඒක සමහර මහායාන නිකායවල ප්‍රධානම අවධානයට ලක් වෙලා තියෙනවා මේ කොච්චරක් අපි දවසකට ප්‍රපංචකරණය කරනවාද ආගම න්‍යායයෙන් මුවාවෙන් ඉතින් ඒ නිසා අපිට කවදා නිවනක් ලැබෙයිද? ඒ නිසා මූලිකවම අවශ්‍ය වෙනවා මේ ප්‍රපංචකරණය හේතු වෙන සංඥාව නැති වේගන යන වෙලාවේ බුදියාගෙන ඉන්නකොට යට බුදියන්න දීලා අහුස්සන් නැතුව ඉන්න එක තමයි යෝගාවචර ක්‍රමය කියලා කියන්නේ. ඒ මොකද සරුවචනාංශගේ ඉගැන්වීම අනුව තේරවාදී ඉච්චරයක පිළිගන්න කැමති නැති වුණත් සංඥා නිදානානේ ප්‍රපංච සංඛා. සංඥාව මේ හඳුනා ගැනීම මත තමයි මේ ප්‍රපංචකරණය සිද්ධ වෙන්නේ. ප්‍රපංචයන් ගණන් ගන්න මට්ටමට අරගෙන කියාපාන්ටයි අபிසංක අභිවදනය කරන්න. Taman ගැන පූජානම් කතා කරන්න. එහෙම දේවල් වැදගත් නැති දේවල් පිළිබඳව මහා ලොකු කරලා කතා කරන්න. ඒ වගේම ඊටාම වැදගත් සරල දේ අමතක කරන්න හේතු වෙන මේ ප්‍රපංචවලට මූලික පදනම සකස් කරලා දෙන්නේ හඳුනා ගැනීම. සංඥා. ඒක නිසා සංඥා නිරුද්ධ වෙනකොට එයාගේ ප්‍රපංචකරණය ඉබේම ලොප් වෙනවා. ඇටි හැලෙන්න පටන් ගන්නවා. ඒන්නේ ඇටි හැල්ල පුදුමාකාර බයලවන සුළුයි ආත්මවාදී පුද්ගලයාට. එහෙම නැත්නම් සැප විඳලා කුමාර කුමරි සැප විඳපු කෙනාට කය පිළිබඳව ලොකු ආශාවක් තියෙන කෙනාට එහෙම නැත්නම් ජීවිතය පිළිබඳව ලොකු ආශාවක් තියෙන කෙනාට වෙන්නේ මේ නොමැරි මැරනවා. ඒ නිසා එයා සංඥා නිරෝධ වෙනවට කැමතිත් නැහැ. ඒ අනුව මතුවෙන මේ හිතවිලි නැත්නම් මේ ප්‍රපංචකරණේ නැතිවීම ගැන අහුවාම නම් කියන්නේ හිතේ මේ එකලසක් ඇති කරන තමයි භාවනා කරන්න කියලා. නමුත් එකලස එනකොටම නැගිටලා දුවනවා. එතකොට බය වෙනවා. එතකොට හීන දාඩි දානවා. එතකොට සහලවනවා. රෑ නෑ දවල් නෑ දුවන්න පටන් අර ගන්නවා. මේ මොකද උනේ කියලා. ඉතින් ඒ නිසා ඒ සඳහා සූදානම් ශරීරයක් ඇතිකරන්නයි මේ වැනි බණ අපි නැවත නැවත අහන්නේ. දැන් ඉස්සෙල්ලා අපි ආවා එතෙන්ට යනකම් භාවනාව යෙදී සැදී පැහැදී කටයුතු කරන එක කරන්න කොහොමද කියන එක. අද මම උත්සාහ කරන්න හදන්නේ ඒ સંદર્ભය එනතන් ඒ දර්ශනය ඒ අදහස තේරුම් ගත්තට පස්සේ එවැනි කෙනෙක් අඩු ගන්න සුතමේ වාසයෙන් මේක තේරුම් ගත්තට පස්සේ එවැනි දෙයක් සාක්ෂාත් කරණය කිරීම සඳහා නොකල යුතු දේ මොනවද කල යුතු දේ මොනවද කියලා දැනගන්නයි. ඒ නිසා මුලින්ම දැනගන්න තියෙන්නේ මේ භාවනාවේදී කෙරෙන්නේ මේ සංඥාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කණ්ඩ බොණ්ඩ නොදී ඒක හෙම්බත් කරලා ඒක වියලවා හැරලා හාමත් කරලා දාන එකයි. ඒක අනිවාර්යෙන් භාවනාදී වෙන බවට මම පුද්ගලිකව සාක්ෂි වෙනවා. නමුත් ඒක දන්නේ නැතුව ඒකට ආරාධනා පූර්වක නැති නැතුව යන නිසා ඒ වගේ වෙනකොට උඟාක් විට යෝගාචරය තණ්හාට කිරිපවනවා. තණ්හාට ආහාර සපයලා දෙනවා තමන්ගේ සියලු හැකියාවල් ඉදිරියට දාලා ඒ වගේම භාවනාවට කුඩම්මගේ සැලකිල්ල සලකලා. ඒ නිසා මෙතන අදහස තියෙන්නේ අපි මේ වැඩපිළිවෙල තියෙන සංඥාව ගිවන් කිරීමටයි. ඒ සඳහා කෙලින්ම බෙල්ල කපලා අරින්නෙත් නැහැ. පෙකෙන වලින් කපන්නෙත් නැහැ. කරන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක හාමත් කරන එකයි. ආහාර නොදී අරින එකයි. පොහොර නොදී අරින එකයි. දුර්වල කරන එකයි. අන්නේ දුර්වල කිරීම සඳහා සංඥා දුර්වල කිරීම සඳහා සංස්කාර පැත්තෙන් චේතනා පහල කරන්න එපා. තියෙන දේවල් සකස් කරන්න යන්න එපා. ඇති හැටියට බාර ගන්න. මොන්නම විදියකින් හරි අபிසංස්කරණයක් කරන්න කිව්වොත් මේක මෙහෙම හොඳ නෑ අරේම කරන්න ඕන කියලා ඒකට පුදුමාකාර වෙහෙසක් පුදුමාකාර ආතතියක් පුදුමාකාර නොලැබීම නිසා ඇතිවෙච්ච පාඩුවකුත් කරගෙන යනකොට තියෙන වෙහෙසත් අංග සම්පූර්ණ හරිය නැති වෙච්චාම ඇති වෙන බලාපොරොත්තු සුන්වත් නිසා මනුෂයාගේ අර තියෙන මූලික හුදකලාව මූලික විවේකය සම්පූර්ණයම පාවා දෙනවා නමුත් එයාට පේන්නේ නෑ නෑ තව ටිකකින් මට විවේකී හම්බ වෙනවා තව ටිකකින් මට හුදකලා ලැබෙන නිසා මේ දේ මම කරන්න ඕන කියලා කරන දේවල් අපි සංස්කරණය කරනවා කියනවා. නැත්නම් ඒකේ මූලිකම දේ තමයි චේතනාව. චේතනාවට සංස්කරණය කියන වචනේ බුදුහාමර පාවිච්චි කරනවා අபிසංචේතේති අபிසං කරෝති කියන එක. අபிසංස්කාර අபிසංචේතන කියන්නේ එකම පදේ. ඒතර මේ චේතනාව කරන හැම වෙලාවකම කර්ම පහළ වෙනවයි කියන එක ඒකත් පොදු නියමයක් චේතනාම්බික වේ කම්මං වදාගන්න. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සංඥා වියල වරින්න ඕනේ නම් සංඥාක්ෂය වෙන හැටි දකින්න ඕනේ නම් වැය වෙන හැටි දකින්න ඕනේ නම් නිරුද්ධ වෙන හැටි දකින්න ඕන නම් අන්තිමට මෙයාට පොහොර ලැබෙන්නේ හරියට අමාරු දෙඩුකට නහයෙන් බටයක් දාලා කන්න දෙන්නා වගේ පොහොර කැම දෙන්නා වගේ බීම දෙන්නා වගේ සංස්කරණය හරහා ඒ සංස්කරණේ වෙලාවට පේන්නේ කෙලේශයක් විදිහට කර්මයක් විදිහට නෙවෙයි මේ පනනල් රකන්න හම්බෙච්ච සේලයින් එකක් වගේ ඉතින් යෝගාචරය නිතරම බලනවා සේලා ඉන්න එකක් කොහොමදත් බෑග් එකේ දාගෙන ඉන්න හදිස්සියවත් හතරමාරු අමාරු වුණොත් සේලා ඉන්න එක දෙන්න. දීපු ගාන සංඥා ආය පනනගල එනවා. ඉතින් ඒ නිසා දැනගන්න ඕනේ මෙච්චර භාවනා කරලා නැත්තම් මෙච්චර මහන්සිලා ගිහි ගිය අතහැරලා මෙච්චර මහන්සිලා සීලයක් රැකගෙන මෙච්චර මහන්සිලා සමාධියක් වඩලා මේ සංඥාව මේ විදිහට නිරුද්ධ වෙගෙන එනකොට ආයෙ නයින්ට කිරපුවන්ට යන්නේ නැති වෙන්න නම් නේව අபிසංචේතේති නාභි සංකරෝති එතකොට ඒ පුද්ගලයාට ඒ චේතනා පහළ නොකරන්ට අபிසංස්කරණය නොකරන්ට නම් එයා පුංචි ප්‍රයත්නයක් ගන්න වෙනවා ඊට පස්සේ මම චේතනා කරන්නේ නැහැ කියන්නේ ඊට පස්සේ මම සංස්කරණය කරන්නේ නැහැ ඒතර චේතනා නොකරන්ට ගන්න චේතනාවක් ගැන මෙතන කතා කරනවා මේක භාෂාවට ගැලපෙන්නේ නැති දෙයක් එයා චේතනාවක්ම ඇති කරනවා මේට මෙතෙක් කල මං සංසාරේ ගියේ මේ සංඥාවට අඩුම ලන්සුවෙන් චේතනා පහල කිරීම හරහා පෝර දීලා. මම ඊට පස්සේ අවස්ථාවක් ලදොත් දැනුනොත් චේතනා අඩු තැනකට ගියයි කියලා අඩුම අඩු තත්වයකට යනවා මිස මං ආයේ චේතනා කරන්නේ මට මේ ලැබිච්ච දේ යම් ආකාරයක යපෙන්න පුළුවන් නම් මම මේක ආලවට්ටම් දාන්න යන්නේ නැහැ. මම මේක වෙනස් කරන්න යන්නේ කියලා ගන්න චේතනාව අනිවාර්යයෙන්ම වාදයෙන් පරිදින චේතනාව. කෙනෙක් අහන්න පුළුවන් චේතනාවක් නැති කරන්න කොහොමද චේතනාවක් ගන්න කියලා. සර්වචත්තන්සේ පැහැදිලිව මෙතන සඳහන් කරලා තියෙනවා එයා ඒ දේ සඳහා යන්නෝනාහං නචේව චේතේයං නච අවිසංකරේයං කියලා අනේ මට කොයි වෙලාවක හරි බුදු නුවණ පහළ වෙලා යෝගාවචරයක් වශයෙන් හොඳටම භාවනාවේ tempat තැනට ආස්පස්සේ අනේ මම හිත ප්‍රහල නොකර ඉඳ හම්බුනොත් මට අනේ මගේ හිත සංස්කරණය අංග සංස්කරණය නොකර ඉඳ මට ලැබුණොත් කියලා එයා ඉස්සල්ලාම ඒක භාවනාවේ කමඨාන සුද්ධ කරගන්නවා. සුද්ධ කරගෙන ඒ කමඨාන සිහිපත් කරලා අපි කියන එකට අදිෂ්ඨාන කියලාත් කියනවා. ඒ අදිෂ්ඨාන සිහිපත් කළා අනේ මම මේ මේ දැන් හිතවිලි එන්න පහදනවා. චේතනාවෙන් හදනවා හෙට ගැන හිතන්න හදනවා විචි දේවල් ගැන හිතන්න හදනවා අරය ගැන මෙයා ගැන හිතන්න හදනවා අතන මෙතන ගැන හිතන්න හදනවා මේ සේරම වෙන්නේ මම අරගත්ත අදිෂ්ඨානට විරුද්ධ දෙයක් ඒ නිසා මම නචේව චේතේයං න නාබිසන අபிසංකරයන් කියලා මම අනේ මේ වෙලාවේදී දැනගෙන මේ හිතවිලි දොරටු කඩාන පයින් හදනවා ගේට්ටු කඩාන ඇතුළට පයින් හදනවා අනාරාජිත අමුත්තන් විදියට පයින් හදනවා නමුත් මේ එකක්වත් මම මම කියාගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියන තු ඉඳ හදනවා මේ එව්ව එව්ව ඇත්තටම කඩාන පනිනවා මේ කර්ම ශක්තිය අනුව හැබ්බැහියට අනුව ජවයට අනුව මම නැතර කරන්න ඕනේ කියලා කල්පනා කළොත් කල්පනා කරපමණින් හරියන්නේ නැහැ ඕක මොකද ඒව තියෙන විශාල ජවයක මේ අදිෂ්ඨානයේ නිසා හෘදයටම අවශ්‍ය වෙලාවේදී චේතනා පහළ නොකර ඉන්න ගන්නා වූ මේ අහිංසක ප්‍රයත්නය නිසා යෝගාචර සමහටක චේතනා දුර්වල කළ දාන්න පුළුවන් වෙනවා ගෙවෙන චේතනාවදියා ක්ෂය වෙන චේතනාවදියා වැය වෙන චේතනාවදියා නිරුද්ධ වෙන චේතනාවදියා බලාන හිටියොත් මැරෙන ලෙඩෙක් දිහා බලා ඉන්නා වගේ සූ වෙන තුවාලයක් දිහා තනි බලා ඉන්නා වගේ තිබහා මිනිසෙක් වතුර බීලා බීලා Tamange තිබහා නිවෙන හැටි බලා ඉන්නා වගේ බඩගිනි මිනිසෙක් බට්ටියක් කාලා බඩගින්න නිවෙන හැටි බලා ඉන්නා වගේ අන්නේ චේතනාව ගෙවන් වෙන හැටියට බැලුවොත් චේතනාවේ නිරෝධය ඇත්පනා අපිට අද්දුටු ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් මේකට කොච්චර ගරු කරනවද කියනවා නම් කොච්චර නම්බු කරනවද කියනවා නම් මේකට වෙනමම ලේබල් එකක් ගන්න. ඒ කියන්නේ බුද්ධ ඥානතිකේ නිෂ්පාදනාකාරයේ පළවෙනිම නිෂ්පාදනය මේකයි අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපජ්ජන සමාපatti කියලා කියනවා. අනුපූර්වෙන් සම්මා සංඥා නිරෝධයටපත් කරන සමාපත් සමාපත්තියේ සමවැදීමක් මම මේ කරේ. මේක මේක කොච්චර සූක්ෂමද කියනවනම් නැත්තම් කොච්චරක් විචිත්‍ර විදිහට කියන්න පුළුවන්ද කියනවනම් මේක හරියට නිදර්ශනයක් වශයෙන් කියනවා හීනෙක ඉන්නකොට මම දැන් හීනෙක ඉන්න බව දැනගන්නවා වගේ. අඩු ගානේ හීනෙක ඉන්න එක නම් මම නිින්දේ ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒවනම් හීනේ අබිරමණය කරන්න බෑ. අපි හීනේ අබිරමණය කරන්නේ ප්‍රකෘති ලෝකෙන් ඒ තරම්ම සමුගෙන මේ හීන ලෝකයට සම්පූර්ණ රජ වෙච්ච වෙලාවයි තමයි. ඒ කියන්නේ මෝඩකමට රජ වුණොත් පමණක් හීනේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන තේරම දානවා. නමුත් ඒ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන හරහා දැනගන්න උත්සාහ කළොත් මේක ප්‍රകൃතියක් නෙවෙයි මේක හීනයක්. මේකේ නින්දේ දුටු සීනයක් කියලා ඒ සතිය සාමාන්‍ය සතියෙන් හිතාගන්න බැරි සතියක් හීනට අවදි වෙනවා නින්දට අවදි වෙනවා වගේ කියලා ඊටත් වැඩිය සූක්ෂමයි කියන්න පුළුවන් මේ සංඥා නිරෝධයට අවදි වීම. මොකද සංඥාව තිබුණොත් විතරයි අඳුනන්නේ අපි. දැන් සංඥා නිරුද්ධ වෙච්ච අනිරුද්ධ වෙච්ච බව හඳුනගන්න මොකේ? ඊසම මෙතෙන් යනකොට ගොළු වෙන ගතියක් තියෙනවා. ඒ ගොළු ගතිය නිසා තමයි මේ මේ මම සංකීර්ණයි කියලා කියන්නේ. බොහොම ගැඹුරුයි කියලා කියන්නේ. නමුත් මේක දෙවේලේ අපේ හිතේ සිද්ධ වෙන එකක්. නිතරම හිත මෙතෙන්ට යනවා එකක් ශික්ෂාවෙන් යන්නේ. දඩස් ගාලා ගිහලා වැටෙනවා. වැටිච්චාම මේක කෙලෙස් නැත්ත්වයක් නෙවෙයි කියලා හිතෙන්නේ තනි වුණා වගේ දැනෙන්නේ. පහළ වුණා වගේ දැනෙන්නේ. අසරණ වුණා වගේ දැනෙන්නේ. බයලවන තැනකට වැටෙනවා වගේ දැනෙන්නේ. දැනිච්ච ගමන් අපි කරන්නේ ආය මොනවා හරි කංගේ යන ගහ ගහගෙන යන අපි දුරු ගහක් අල්ලනවා වගේ මොනවා හරි සංඥාවක් ඒකට දීලා දැන් තන් ආලපාල මිනිස්සුන්ට කෑ ගහලා ඒ වෙනත රක්ෂණ සංස්ථාවට ලියලා නැත්නම් බැංකුවට ලියලා නැත්නම් දොස්තර මහත්තයාට කියලා ආයෙත් මනරට සංඥාව පිටව ගන්න එක තමයි ඒ මනුස්සයා කරන්නේ. ඉතින් කෙරුවට පස්සේ ආයෙසරක් අදපන් වෛරෝ බරභාගේ විශාල සංඥා ස්කන්ධයක් ඇවිල්ලා ඔලුවට ඉතින් අදිනවා කඳ අදිනවා මැටි කරත්තයක් අදින ගුණෙක් වගේ බර කරත්තයක් අදින බර භාගයක් අදින ගුණෙක් වගේ සංඥා ස්කන්ධය අදිනකන් ඉතින් කෙඳිරි ගන්නවා බෑ බෑ බෑ කී කිය අදිනවා සංඥා නිරුද්ධ වෙගෙන එනකොට එල්ලෙනවා. ඒ මේ වෙනවසිලන්තේ හිටියා ජෝන් මන්ස් කියලා මිනිස්සේ. එමන්සට හරියට අභිඥා ශක්ති දිවිච්ච නිසා වහොම ප්‍රසිද්ධ වුණා. උග්‍ර කතෝලික මිනිස්සේ. ඉතින් එයා දවසක වයසක නෝනත් එක්ක පමණක් කාමරේ ඉන්නකොට නෝනා වෙලාවට තේක අරගෙන යනකොට මහත්තයා එහෙම හාන්සි පිටුවේ හාන්සිලා සීනති වෙලා. එයා දැනගත්ත වහාම heart attack එකක් ඇවිල්ලා තියෙන වැටිලා නැහැ. විජහාලම කිට්ටුවෙම ඉන්න පවුලේ දොස්තර කතා කරපන් දොස්තර ඇවිල්ලා එකපාරටම මේ මෙයාට કૃත්‍රිම ශෝෂණය දීලා පණ අරගෙන තිනවා. ඉතින් මේ මහත්ය කොච්චර හැදිච්ච සීතල මිනිස්සුද කියනවා නම් කවදාකවත් උඹ වරන් ඵලයන් කියලාවත් කතා කරන්නේ නැති කෙනෙක්. නැගිටපු ගමන් දොස්තර මහත්තයට කුණු හරපෙන් තිත්ත කුණු හරපෙන් බැනකට බැනකට බැනක බැනක කියලා. ඊට පස්සේ නෝන මහත්තයාටයි දොස්තර මහත්තයාටයි හරි ලැජ්ජයි. මොකද මේ පවුල ඉතාමත් වැහැතිච්ච පවුලක්. නමුත් මෙවන්සට සිහි ආවේ කුණුහරුප දෙකක් කියාගෙන. ටික වේලාවක් යනකොට මේ මනුස්සයාට ඒ ජෝන් මන්ස් කියන මනුස්සයාට දීයිලා දොස්තර මහත්තයා දාහතේ වැඳලා කිව්වලු සමාවෙන්න දොස්තර මහත්තයෝ මට මේ වෙච්ච දෙයට මට දහසක් සමා වෙන්න මම මෙතෙක් කල් ගත කරපු ගුණ ජීවිතයෙන් වැඩක් නැහැ. මේ නෝන මහත්තයා සමාවිලන දොස්තර මහත්තයාට මම මේ හදිසියට කියලා ආපු එක ලොකු දෙයක්. ලෙඩා බනගත් එක ලොකු දෙයක් කියලා එයා සමාවිලනවලු. දොස්තර මහත්තයාත් පැකිලනවලු. මෙයාත් සමාවිලා කිව්වලු. මං හිටියේ සම්පූර්ණ කිසිම සංඥාවක් නැත්තනක. මං ඒක අඳුනගන්න හදනකොට ඔබතුමා කරපු ප්‍රයත්න නිසා නැවත සංඥා වෙනකොට මට පුදුම ද්වේෂයක් ඇති වුණා. ඔබතුමා මාව මේ ගෙනත් දාන්න හදන තැන. හැද්දේ කැඩලා බලනකොටම දැක්කේ ඔබතුමා දැඩි උත්සාහයෙන් මට නැවත සංඥාව ගෙනත් දෙන්න හදන ඔබ වහන්සේ විතර යමපල්ලෙක් මට පේන්නේ මේ ලෝකෙට. මං අච්චර ලස්සන තැනකට ගිහිල්ලා ඉන්න වෙලාවේ ඔබතුමාගේ මේ ශිල්පේ නිසා මට ආයේ පණාවයි කියලා කියන්නේ කොහෙදෝ යන කුණු කන්දලයක් දැම්මගේ පිට. මට සමා වෙන්න වෛද්‍ය වෘත්තියනට ඔබතුමා කිරුවේ උත්කෘෂ්ඨ සේවයක්. මම ඔබතුමාට ගෙවලා තියෙනවා. නමුත් ඒ හිටපු තැනත් එක්ක බලනකොට මම දැන් ඉන්න අසුචි වලකින් අසුචි පණුවෙක් වගේ. මට හිතෙන ඉන්න තිබුණා නම් ඌට වැඩිය සපක් නැහැ කියලා. ඉතින් ඒක නිසා මේක භාවනා කරන අයට විතරක් කෙන එකක් නෙවෙයි. ඒ මනුස්සයා කතෝලික උග්‍ර කතෝලික මනුස්සෙක්. ඒ නිසා අපිට වෙලා තියෙන අපි මේකට ආප්පුවාම අපි මේ පාළු තනිකර කම්බැලි නීරස ගතියක් කියලා අසරණ ගතියක් කියලා බය වෙන සතිය කියලා කාගේ ළඟට හරි දුවනවා. රෑ දවල් නැතුව ඒ වෙලාවේ මේ මනුස්සයා උදව්වක් කරුවේ නැත්නම් හිතනවා මහා හතුරුකමක් කළේ. අනේ කරුණා කරලා එහෙමනම් කැලේට එන්න එපා. මේ කැලේට එන්න කියලා කියන්නේ අන්නේ වෙලාවේ නිසින්ින්ද තමන්ගේ විවේකයට මුහුණ දෙන්න කිසි කෙනෙක් ගැන අපේක්ෂා කරන්න නැති වෙන එකයි අපිට ලැබෙන උත්තරම සැපේ. පැවිද්ද කියන්නේ ඕකට. මේ පැවිද්දට අවිල්ලලා මේ sannivedana ක්‍රම තියාගෙන කරන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා හිතන්න එපා. ඒක නිසා මේ දේ පොට්ටපාද තේරුම් ගත්ත නිසායි මං හිතුවාද පොට්ටපාද කෙතන ඉඳලා ඉදිරියට යන්න මේ සම්පූර්ණ භාවනා ජීවිතයේ පැවිද්දේ එනතන් සාරුවච්චන් යුගන්දීමේ තියෙන්නේ අනුපුබ්බාබි සංඛාර සංඥා නිරෝධ සමාපatti සමාපච්චනේ අනුපූර්වේ මේ සංඥාව ගෙවෙනකොට ඒ සංඥාව කියනකොට බුදුම බයක් බුදුම තනිකමක් බුදුම පාළු ගතියක් බුදුම නීරසකමක් බුදුම ආසරණ වෙච්ච ගතියක් දැනෙනවා අන්න ඒකටයි සද්ධාව තියාගන්න කියන්නේ එහෙම නැත්නම් මේ රක්ෂණ සංස්ථාවේ සල්ලි ගැන සද්ධාවක් නෙවෙයි තමයි ඉගෙන ගත්ත මේ ත්‍රිපිටකය පිළිබඳ සද්ධාාවක් නෙවෙයි. තමයි මේ කරගෙන ආපු මේ සීලය පිළිබඳ සද්ධාාවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මේ අපිට පෙන්වන්න දෙන්න හදන ඔක්කොටම වැඩිය වෙන මේ සංඥා නිරෝධයක්. නමුත් ඒක අපිට පේන්නේ අසරණ වීමක් තනිවීමක් විදියට. ඒක නිසා ඒකේනා ඒ අபிසඤ්ඤා නිරෝධයට යන්න සුදුස්සෙක් වශයෙන් යන්න. නැත්තම් ගිහිලා ඒ බව අඳුනා ගන්න නම් එයා ඒක මේ සංඥාව තව තිබුණු සංඥා දැන් ගෙවුනා තව ගොරෝ සංඥාවක් ආවේ නැහැ කියන එක සාපේක්ෂව යන්න. ඒකට අපේක්ෂාවෙන් යන්න ඕන. භාවනාවේ අනන්තවත් ඒකට යනවා. අන්නේදෙන්දි හීන් දඩි දානවා. අන්නේදෙන්දි බය වෙනවා. අන්නේදෙන්දි අසරණ වෙනවා. අන්නේ අසරණ වෙනකොට තමයි අපිට සද්ධාව ඕනේ කරන්නේ. ඒ සද්ධාවත් ඇත්තටම බුදුන් කෙරේ ඇති සද්ධාව නේ. Tamangen භාවනා කරේ ඊයේත් මම බෙදෙන්න ගිහිල්ලා මම කොන්ද පන්නේ නැතුව ආපහු ආවා. අද නම් මං ඊට වැඩි ටිකක් ඉස්සරහට යන්න ඕන කියලා තමන්ගේම ආත්ම විශ්වාසය පිළිබඳ තියෙන ඒ සද්ධාව බුදුහාමුදුර විතරයි මනුස්සාට කියන්නේ. අනිත ඔක්කොම කිව්වේ ඒක දෙයයන් ආශි ගැන බලපං, ਸਰබලතාරී බ්‍රහ්මයා ගැන බලපං, අල්ලාහ් ගැන බලපං, යෝආහ් ගැන බලපං. බුදුරජාණන් කිව්වා ඉතින්දි මට උඹට මමත් නෑ, මට උඹටත් උඹටත් නෑ. බහනදී අනිවාර්යෙන්ම ඉතින්ට එනවා. ඉතින් ආවට පස්සේ ගොඩදාක් මාළුකගේ එළියට දා උඩු උඩු පැත්තට පෙළව කැස් බෑවක් වගේ තටු ගහන්න යන්න එපා. තටු ගහන එක ස්වභාවයි. ඒක තමයි කෙලස් කියන්නේ. අන්න එතන පෞරුෂත්වයෙන් මුණ දෙන්න කියලා. එහෙමනම් එයා ඒ සංඥා නිරුද්ධ වීම සහ අලුතෙන් සංඥා නොපැමිණීම පිළිබඳව බලාපොරොත්තුවක් තියන්න. බලාපොරොත්තුවක් තියන්න නම් ඊට ඉස්සෙල්ලා එහෙම බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕනේ. අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. යන්නුනාහං නචේව චේතේය නච්ච අபிසංකරයන් කියලා. අනේ මට චේතනා පහළ නොකර ඉන්න නැත්තම් අනේ මට සංස්කරණේ පහල නොකරින් නැත්තම් කියලා එයාට අදිෂ්ඨාන කරන බලන ශක්තියක් තියෙනවා. ඒ අදිෂ්ඨාන කරන ශක්තිය ගන්නේ කාම ලෝකේ ඉඳගෙන නෙවෙයි. ඒකයි මට කියන්න තියෙන පණිවිඩය. ඒ කාම ලෝකේ ඉඳගෙන මේ ඉඳුරම් පිනවමින් ඇහැ කන දිවනාසය කය සම්බන්ධ කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කරමින් ඉඳී ඒකට හිතන්නවත් සුදුසු කන්නේ මං කියන්නේ ඒකට නුසුදුසු කියලා නමුත් ඒ වෙලාවේ සුදුසු නැහැ ඒක නිසා මේ කාම ලෝකේ අතරින්. අපි කියනවා අබිනිෂ්ක්‍මණය කරන්න ඕනේ කියලා. කාමයෙන් වෙන් වෙන්න ඕනේ. ඒ කාමයෙන් වෙන් වුණාට පස්සේ මේ වගේ තැනකට ඇවිල්ලා අපි ණයෙන්ගෙන් වස්තුවෙන් අයින් වෙලා ආවට අපිට ඒ ඥාතියින් පිළිබඳ වස්තු පිළිබඳව හැඟුම් සංඥා කාම සංඥා විදියට බැටදෙනවා. අපි ඒවට කියනවා නීවරණ ධර්ම කියලා. ඉඳගත්තර පස්සේ නීවර ධර්ම අපට නානා විදියට බැටදෙනවා. ඊට පස්සේ ප්‍රයෝග තියෙනවා සමත භාවනා ක්‍රම කියලා. නැත්නම් සමත අනුග්‍රහිතය කියලා. ඒ නීවරණ ටික අයින් කරන්න. අන්නේ නීවරණ අයින් කිරීමටයි අපි රූප කර්මස්ථානයක් ගන්න. ඒක කොටයක් අස්කරනද අලවංගුවක් අතර ගත්තා වගේ. ඒ අලවංගුවට වාංගු කරන්න අඩයක් ඕනේ. අඩියට තමයි අපි ආස්වාද ප්‍රසවාසය හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ අරමුණු කරගන්න. ඒක හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. ඒකට අල්ලලා තමයි අලවංගු වාංගු කරපුවාම අර නීවරණ ධර්ම ටික උපමාවක ස්වරූපෙන් කියනවනම් උලුප්පලා ගන්න පුළුවන්. ඒ උලුප්පන්න නම් අපි රූපයකට වාංගු වෙන්න ඕනේ. අපි ඒකට කර්මස්ථානයි කියනවා. නැත්නම් අරමුණු කරනවායි කියලා කියනවා. ඉතින් බුදුරජාණන් අපිට අරමුණු කරන දෙයක් තියෙන්නේ කය. කායානුපස්සන කියලා කියන්නේ ඒකයි. පටන් ගන්නකොට අරමුණු කරන්නේ ඉඳගෙන ඉන්න තමන්ගේ ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන කය. ඇස් දෙක වහගෙන මේ හිත දෙම්මඩ පස්සේ ඕනම කෙනෙකුට මෙහෙම කියත හැකි ඕනම කෙනෙකුට කියනවත් වැරදි මානසික සහ කායික සෞඛ්‍ය සම්පන්නකමක් ඇති මිනිසෙකුට ඒකෙන් තමන්ගේ කායට පුංචිත්තක් හරි මෛත්‍රී කරන්න පුළුවන් මිනිසෙකුට මේ සැපසේ වාඩි වෙලා මම සැපසේ ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. තමන්ගේ කායට කිසිසේත් මෛත්‍රියක් නැති අත්කලමතාණියෝගයටපත් වෙච්ච කෙනාට එහෙම නැත්නම් සුචරිතවාදියාට මේ කය නුරුස්නාසුලුයි. කයේ ඉන්න එක සැපයිලවන්නේ නැහැ. ඒක භයානක රෝගයක්. එයා භාවනාවට නුසුදුස්සෙක්. ඒ නිසා අපි මේ කය හොඳට පట్టල කරලා තියලා කයේ මෙහෙම ඉන්නවා කියලා කයට ප්‍රේම කරන එක මෛත්‍රී කරන එක තමයි කයට කරන්න පුළුවන් ලොකුම සුව සේවාව. ඒකට දෙන්න පුළුවන් ලොකුම බේතත් එච්චරයි. ඉතින් අර මානසික රෝගීන් සහ කායික රෝගීන්ට ඉතින් එන්නත් බෑ එනකොටමත් බය වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට බෙහෙත් පිටින් ඕන වෙනවා. ඒ මේ මොහොතක් හරි ජීවිතයේ දවසේ පැයේ මේ හොඳට පටලලා සුවසේ මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කිව්වනම් ඒක සෞඛ්‍ය සම්පන්න මනසක ලක්ෂණයකුත් පෙන්නනවා. ඒ වගේම ඒ ඉන්න චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස <clears throat> කය මනස් දෙක සුවපත් කරනවා. එනිසා එහෙම සුවයටපත් වෙච්ච කෙනෙක් ඒක වාංගු කරන හැම චිත්තක්ෂණයකම නිවරණ නැහැ. ආය වෙනම ප්‍රයත්න මොකුත් ඕනේ නැහැ. <clears throat> මම දැන් මෙතන ඉන්නවයි කියලා දැන කිසිම චිත්තක්ෂණයක නිවරණ නැහැ. නමුත් ඊගා චිත්තක්ෂණේ ඉන්න පුළුවන්. ඉතින් යෝගාවචරත් මේක හඳුන්වා දීලා ඔබේ මුළු යෝග ජීවිතේම මහානකමම බුද්ධහාගමම ඔන්න ඔය විදිහට එළඹ සිටීමේ තියෙන්නේ. ඒ වෙනුවට අපි මේ අරකෙමේකේ අගයන් ආඩම්බරයන් පිටවන්න පටන් අරගත්තොත් ඒ ඔක්කොම හරියනවා මේක වළක්වන්න ඕන නිසා. මාර්යා ඒ ඕන දෙයකට උදව් කරන මේක වළක්වන්න ඕන නිසා ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ බොහෝම සාහිත්‍යයට නංගලා හාමුදුරු කෙනෙක් කරන ඕන වැඩක් හරියනවා මහානකම ඇර. වෙන ඕන ව්‍යාපාරයකට අත තියන්න ගියේ වගේ දෙගුණයක් ඉස්සර හොඳ ලස්සනට හරියනවා. හැබැයි ඒක තන ඉඳගෙන භාවනා කරපන් කිව්වොත් ඒක ගියේ තරඟත් හාමුදුරන් කරන්න බෑ. ඒ තරම් ලාභ සත්කාර વિશે හරහා මායයා හාමුදුරුවෝ පාවිච්චි කරනවා. ඉතින් හාමුදුරුවෝත් කියා ගන්නවා මමත් මේ තේරවාදේ තමයි රකින්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා එහෙම සංඝයාගෙමයි තේරවාදේ විනාශ වෙන්නේ. ඒක නිසා වෙන විදිහකට අර්ථකථනයක් දෙනවා. යම් කිසි කෙනෙක් සංසාරේ බය දැකලා සංසාරේ බයෙන් ගැලවීම සඳහා එක චිත්තක්ෂණයක්වත් මේ මම දැන් මෙතන ඉන්නවනම් ඌට විතරයි සංඝයා කියන්න පුළුවන්. ඒක තමයි සංඝ කියන පදයට අර්ථකථනය. එහෙම නැතු ඉසබු ගාවට සිවුරක් පෙරෙවට නෙවෙයි. ඒකේ අනිත් පැත්ත කියනවනම් එහෙම මම දැන් මෙතන මේ වර්තමානයේ හිත පවත්තන එක. නැත්නම් මේ සතිය පිහිටවන එක. අප්‍රමාද වෙන එක අද ගොඩාක් ගිහි යුතුයකමක් පාටපත් වෙලා තියෙනවා පැවිද්දෝ ඒක අමතක කරගෙන යනවා. ඒක ලංකාව විතරක් නෙවෙයි. මේ මුළු තේරවාද සාහිත්‍යයේ මේකයි. ඊට වඩා හුඟක් භයානකයි මහායානෙ. ඊට වඩා හුඟක් භයානකයි කතෝලික ආගමේ. ඊට වඩා හුඟක් භයානකයි Hindu ආගමේ. මේ අනිකුත් ආගම් වල එක දන්නේ නැහැ. ඒගොල්ලගේ වැඩිම මේ පරිබාහිරේ තියෙන දේවල් ආගම් ආවෙන් කරගෙන. ඉතින් මාර්යා ගොඩාක් උදව් කරනවා. ඒ වගේ වර්තමාන මොහොතේ එළඹ සිටීම සතිය කින්දේ අමතක කරලා පවත්තන ආගම් ලෝක විශාල වශයෙන් පැතිරෙනවා. අර වර්තමාන මොහොතේ හිත පැවැත්වීම කියලා කියනවා එන්නේ එන්නේ බලබලා දැක දැක දැක දැක අඩු වෙනවා දුර්වල වෙනවා. ඉතින් ඒගොල්ල ඒ ආගම් භාවනා කරන අය නෙවෙයි ගොඩක් වෙලාට ඒ ආගම් රකින්න අය කියනවා අනේ මේ අපිට මොකද වෙලා තියෙන්නේ අපේ ආගමෙන් කට්ටිය අනික් ආගම් වලට යනවා নানা ආකාර දේවල් කියනවා හැබැයි මම කියන්නම් මේ ආගම් මාර්ගයේම ගන්න නෙවෙයි යම් මිනිස්සෙක් මේ නීවර ධර්ම ටික ප්‍රධානම භාවනාවට තියෙන සතුරා නැත්නම් සමත භාවනාවට තියෙන සතුරා අයින් කිරීම සඳහා වර්තමානයේ හිත පැවැත්වීම කරනවා නම් නොබෝ වෙලාවකින් දැනගන්න පුළුවන් ආශාස ප්‍රසවාසී හෝ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන චිත්තක්ෂණයට කිසිම නීවරණ බලපෑමක් නැහැ. නීවරණ බලපෑමක් එන්න බෑ. ඒක ඉතාමත්ම බලවත් චිත්තක්ෂණයක්. දැන් මේ යම් කිසි කෙනෙකුට ඒකට එන්න පුළුවන් නම් ඒකේ භෞවිය භාවයේ පෙන්වන පෙරකල පිං ඇති බව පෙන්වන උපනිෂේ සම්පatti පෙන්වන ඒ මිනිස්යාගේ පාටිහාරීය ඥානය කියලා කියන අරකට කියන උපපති ඥානය කිය. උපපති ඥානය කියන කෙනාට දැන් එන්න පුළුවන්. පාටිහාරීය ඥානය කියලා කියන්නේ ආ ඊට පස්සේ උත්සාහ කරන මේ චිත්තක්ෂණේ දෙකක් කරන්න මොන විදිහේ උපක්‍රම කරන්න ඕනද? තුනක් කරන්න, හතරක් කරන්න, පහක් කරන්න. එහෙම නැත්නම් අපි කියන එක හුස්මක් බලන්න පුළුවන් මිනිහා යෝගාවචරය උත්සාහ කරන එක දිගට හුස්ම රැලි දෙකක් තුනක් හතරක් පහක් විනාඩියක් දෙකක් වශයෙන් දිනු කිරීමට ඇති ඥානය කළ පුරුද්ද අහ පුරුද්ද දැක පුරුද්ද කියලා කියනවා. ඉන්නේ පුරුද්දෙන්ම තමයි මේ පුළුවන් හැකියාව දිනු කරන්නේ. එහෙම දිනු කරන දිනු කරන යනකොට යා විශ්වාසයක් ඇති කරනවා සෑහෙන වෙලාවකට తాවකාලිකෝ ස්ථිරෝ මට නිවර්ණයෙන් තොරව මේ අරමුණේ හිත පාත් ගන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් කාම සංඥාව රූපයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරයි කියලා. ඒක තමයි අපි කියන්නේ අරමුණේ වැඩි වෙලා හිත පවත්නවා. නැත්නම් අරමුණට මූණට මූණ දාලා හිත තියාගෙන ඉන්නවා. ඉන්න පුළුවන්කම විශ්වාසය ඇති වෙනවා කියලා කියන්නේ අර කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරලා දැන් කාම සංඥා රූපකින් ප්‍රතිස්ථාපනය කරනවා. මේ මුළු දවසම නෙවෙයි. මුළු ජීවිතේම නෙවෙයි. මුළු කාලෙම නෙවෙයි. පොඩි වේලාවකට කළ හැකි බවට හැකි සංඥාව ගන්නවා. ඊට පස්සේ රූප කර්මස්ථානයක් අපි කියන ඉඳගෙන ඉන්න මම දැන් මෙතන කියන අරමුණ හෝ ආශ්වාස ප්‍රශ්වාසය හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන් කරනකොට වම දකුණු වශයෙන් හෝ මේක හිත පවත්තන්ඩ ඒ අරමුණට හිත බඳන්ඩ ඒ හිත අරමුණ ජනප්‍රිය කරන්න සරුවචන්ස ගොඩක් අපිට උපක්‍රම කියලා දීලා තියෙනවා. මේකේ ධාතු මනස්කාරය බලන්න, අරමුණේ මුලමෙදාග බලන්න, අරමුණ ඊටාම සමීප වෙලා බලන්න, දිග වේලාවක් පවත්වන්න උත්සාහ කරන ආදි වශයෙන් කමඨාන් සුද්ධ කිරීම හරහා නැත්නම් කමඨාන් ධර්මදේශනා හරහා උපක්‍රම රාශියක් කියලා දෙනවා. යන විශාල ගුරුකුල වාද තියෙනවා. කොයි එකෙමුත් කරන්නේ එකයි හඳුන්වා දීපු වර්තමාන මොහොතේ රූප කර්මස්ථානක හිත පවත්වන එක. එතකොට එක න්‍යාය ධර්මයකට හිත වැටෙනවා. දීගං වාස සන්තෝ දීගං වාස සාමිච්ච පජානාති කියපේක රසං වාස සන්තෝ රසං වාස සාමිච්ච පජානාති වෙනවා අර දීර්ඝව ගොරෝසුව රළුව වැටිච්ච රූප කර්මස්ථානේ රූපේ ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා මේ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න නීවරණ වල බලපෑමක් නපුරු බලපෑමක් නාවොත් යෝගාචර පේන්නේ අර කාය විවේකයට පස්සේ ඇති වෙන මේ චිත්ත විවේකය බුදුහාමර පෙන්වන මේ චිත්ත විවේකේ පේන්නේ මම තනි වෙනවා වගේ මම කොටු වෙනවා වාගේ. මම මට පාළු වෙනවා වාගේ. මම අනුන්ගේ රැහෙන් තල්ලු වුණා වාගේ. අනුන්ගේ සැලකිල්ලට ලක් නොවිච්ච කෙනෙක් වාගේ පාළු ගතියක් දැනෙනවා. ඒ අසත්පුරුෂයාට. සත්පුරුෂයා කල්පනා කරනවා මම කායි විවේකේ ලබාගත් ඥාතිංගේ සාවත්තුන්ගෙන් අයින් වෙලා දැන් මට චිත්ත විවේකයක් ලැබීමෙන් පවතිනවා. එකම අරමුණකින් සියලු කාම සංඥාවන් මන් දුරු කරා ඒ ගත්ත අඩේ ඒ ගත්ත අරමුණ ඒ ගත්ත නිමිත්තත් ක්‍රමයෙන් ගෙවෙනවා. අඩේට ගත්ත ගලත් ක්‍රමයෙන් ගෙවෙනවා. ඒ ක්‍රමයෙන් ගෙවෙන එක දයින්කොට යාර තේරෙනවා දැන් මම Taman විශාල යුද පිටියක බංකරයක් ඇතුලේ ඉන්නවා. වෙඩිනවා දින මේ කූඩුවක් ඇතුලේ ඉන්නා වගේ යුද්ධ සම්පූර්ණයෙන්ම තියෙනවා. නමුත් Taman හොඳටම විශ්වාසයි මේක ඇතුළට බුලට් එන්නේ නැහැ, මිසයිල් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා එයාට ලොකු ආරසාවක් දැනෙනවා. ලොකු විවේකයක් ලැබෙනවා. හුදේකලාවක් දැනේ සත්පුරුෂයාට. අසත්පුරුෂයාට ඒ උනාට දැනෙන්නේ අනේ මෙහෙම ඉඳලා මේ මොකක්ද ඇති ලාභේ මේ ඉන්නේ ඉන්න සෙනගෙමුත් අයින් වෙනවා. ඒ වගේම මතක සටහනුත් නැති වෙනවා. ඒ නිසා කොටු වෙනවා, පාළු වෙනවායි කියලා එකම දේ. අසුවිරු ඥාන ඇති අර විදියට චේතනා පහළ නොවෙන සංස්කරණය නොවෙන සංඥාග්ගේ දකින්න ප්‍රපංචන කිරීම හොඳයි කියලා හිතූ ඥාන ඇති කෙනාට අසුවිරු ඥාන ඇති කෙනාට කලින් මේක අත්දකපු කෙනාට තේනවා මෙතෙන්දි ඔබට ඕන දෙයක් කරන්න පුළුවන් අරමුණ සංසිඳුණත් භාවනාවේ විශේෂ දක්ෂකම නිසා ඒකට බය වෙලා හීන්දාඩිය දාන අසත්පුරුෂ පැත්තට අකල්යාණ පැත්තට හිත යන්න පුළුවන්. කලහාතුරකින් වෙලාවට අඩේ මේක වෙන්නේ නැති මේ බුදුහාමුදුරුවෝ කියන්න ඇත්තේ දැන් මම උහුදේ කලාව වෙනවා. දැන් මම විස්රාම වෙනවා. දැන් මම විවේක වෙනවා. මේක තමයි හිතේ සාන්තිය කියලා කියන්නේ කියලා. ඒකම අර වක්කාර ජනවන පාළු කම්මැලි ගතියම මුස්පේන්තු ගතියම වාසනා පැත්තට දාගත්තොත් කෙලෙස් වාසනාව නෙවෙයි මේ විවේක වෙන පැත්තෙන් බැලුවොත් ඒකට අපි යොන්සුමංස්කාරය කියලා කියනවා. විවේක නොවෙනවා මම දැන් තනි වෙනවා, පාළි වෙනවා, කොටු වෙනවා. ඒක නිසා මම ඒක ඇද්ද කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් නැති වෙන හුස්ම ආය අලුසින් ඇති කර ගන්න ඕනේ. එහෙම නැත්නම් හිත වංචා කරලා නිින්දට වැටෙනවා. මේ සේර බැන්නා අයෝනිසමංස්කාරය. ඒ නිසා මේ යෝනිසමංස්කාර අයෝනිසමංස්කාර කියලා කියන්නේ මානසිකාර පදයට විශේෂණ පද දෙකක් දාන එක විතරයි. යෝනිසෝ කිව්වොත් හොඳ පැත්තට යනවා. අයෝනිසෝ කිව්වොත් නරක පැත්තට යනවා. ඒක නිකන් එක මිනිස්සෙකුට ඇඳුම් දෙකක් අඳිනවා වගේ. එක වෙලාවට රජෙකුට අඳිනවා අනික කාට දොරටු පාලයට අඳිනවා. යසසාල යසලාලක තිස්ස වගේ. යොද්දොට්ටපාලේ රජ වෙන වෙලාවකුත් තියෙනවා රජු රජ වෙන වෙලාවකුත් තියෙනවා. මෙන්න මෙතෙන්දී යෝගාවචරය දිහා බලනකොට මේ අසුවිරු ඥාන නැති නිසා භාවනා කර්මස්ථාන විපස්සනා බණ නාහපු නිසා උගව දෙනෙක් කරන්නේ වගේ පාළු වෙනකොට මුඛාකාරී කර්මස්ථානයක් ගෙනත් දාගන්න. ඒ පාළු වෙනකොට තනිකතියට අනිච්ච දුක්ඛ නැත්තම් මෙනෙහි කිරුවොත් නරකද? බුද්ධ ඥානසුති කිරුවොත් නරකද? එහෙම නැත්නම් අසුබ භාවනා කෙරුවොත් තරකද කියලා අර tempat වෙන යන අරමුණේ තියෙන පාළු ගතිය නැති වෙන්නේ නිකන් ඉන්නකොට බුලත් එකක් හපනවා වගේ චුයින් ගම් එකක් හපහපා ඉන්නවා වගේ බීඩියක් බොනවා වගේ ඉතින් උක පාඩුවක් යන නරකක් නෙවෙයි නිකන් ඉන්නවට කරලා හොබි එකනේ කියලා අරකට දාගන්නවා. අන්නේ ඒක කඩන්ඩයි සරුවචනසේ සඳහන් කරන්නේ යම් වෙලාවක මේ විදිහට තැම්පත් වෙගෙන එනවනම් යන්න උනානම් නචේව චේතේ යන්න ච නාබිසං කරේ කියලා එයා හිතලා තියෙනවා මට කොහොමද මම මේ වෙලාවේ චේතනා පහළ නොකර හිටියොත් අபிසංස්කරේ නොකර හිටියොත් කියන මේ බුදුබණ මේ කර්මස්ථානයේ වෙලාවේ සීපත් උනානම් ඒක හැබෑ වෙනසක් ඇති කරනවා නමුත් හිපත් වෙන ක්‍රමයට නෙවෙයි චින්තනය හැදිලා තියෙන්නේ පාළු වෙනකොට කොහේ හරි තියෙන ලන්දක් අහක යන දෙයක් දා ගන්නවා පෑදීදී බොරදී කර ගන්නවා ඒ නිසා සරුවචනාංශේ පොට්ටපාතර මතක් කරනවා යම් වෙලාවක හිත මේ වාගේ අරමුණ තුනී වෙලා තාම සූක්ෂම தත්ත්වයට යනකොට හිතේ ඇතිවෙනේ පාළු ගතිය මුස්පේන්තු ගතිය නීරස ගතිය අයෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරුවේ ද්වේෂ සහගතව පිළියම් වෙනවා මේකට මේක වැරද්දක් කියලා හිතනවා මේක යෝනිසෝමනස්කාරයෙන් හිතුවත් මේක විවේකයේ වැඩිවීමක් හුදේකලා වැඩිවීමක් මෙතනදී උඹට බාධා කරන්නේ කාය සංස්කාර වචී සංස්කාර නෙවෙයි මනෝ සංස්කාරමයි හිතවිලි චේතන අபிසංස්කරණ මේක ආලවට්ටම් කරන්න හදනවා දිනු කරන්න හදනවා මේ මේ මේ කියන තරම් தත්ත්වෙ පිරිසුදු නැහැ තියෙන තරම් தත්ත්වෙ සරල නැහැ ගා සංකීර්ණයි. මොකද ඒ වෙලාවට ඒ හිත මේ අර රූප කර්මස්ථානේ සියුම් වෙනකොට විවිධ රූප පෙන්වන්න පටන් ගන්නවා S දෙකට. මනෝ රූප පෙන්වන්න පටන් ගන්නවා. විවිධ ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා. භූත ශබ්ද, දේව ශබ්ද, සංස්කෘත, දේව භාෂාවල් ඇහෙන්න පටන් අර ගන්නවා. විවිධ ගඳ දැනෙන්න පටන් ගන්නවා විවිධ රස දැනෙන්න පටන් ගන්නවා කය විවිධ විදිහෙන් නටනද ආවේශ වුණා වගේ දඟලන්න පටන් අර ගන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දේ රූපය ගත්ත අරමුණ මමගේ කය හෝ ආනාපානේ වගේ රූපය කිවෙනකොට රූප සංඥා හොල්මන් කරන්න පටන් ගන්නවා ඒතෙන්දී මේ භූත බල එනතන් গুপ্ত විද්‍යාව පැත්තට යන මිනිස්සයාට මෙන්නමම ලෝකයක් මවලා පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් එයා කියන්න පටන් අර ගන්නවා මට අම්මා පෙන්වනවා, තාත්තා පෙන්වනවා, ජේතවනාරාම පෙන්වනවා, යක්කු පෙන්වනවා, දේවදත්ත පෙන්වනවා, ගින්දර පෙන්වනවා, අසුචි පෙන්වනවා කියලා. ඉතින් ඒ දකින දකින දේවල් තෝරන්න පටන් ගන්නවා. මේ ඔක්කොම ප්‍රපංච කළ යුතු නැත්තම් වල ප්‍රපංච කිරීමක් වෙනවා. මාර්යා දෙන පුංචි ලණුව සම්පූර්ණ ගිලගත්ත වෙනවා අලියා පුස්වල ගිල්ලා වගේ. අලියා අන්තිමට පුස්වල කාගෙන කාගෙන යනකොට ඇතුළේ දිරවන්නේ නැතුව එකා එකා පිටිපස්සේ අලියා හත් දෙනා ඇමිනලා යන්න පුළුවන්ලු. පිටිපස්සෙන් ඇලත් ටික කාලයක් ගියාම වැවෙන්න පටන් ගන්නවා. ඒකට ඒක කන අලියා ඒකටත් ඇමිනෙනලු. අලියා එක පුස්වලේ හත් දෙනා ඇමිනෙන්න පුළුවන් කියලා කියනවා. දිරවලා ඉවර කරන්නේ එක එක කක කක. ගිතුලිනී ආපම හත් දෙනාම ඇරයි යනවා. නිකන් කට කතාවට කියන ඒ වගේ තමයි ඒ Tamanට හම්බ වෙන මේ පේන දකින දේවල් හැම දෙෙම අහස්මාලිකා හදනවා. ඒ මාලිකාවලට ඉනිමන් හදන්න යනවා. ඒව හදන්න ගිය ගමන් ආයසරයක් එක්ක හිතානපාන කියන රූපෙට වැටෙනවා. මේ රූප සංඥාව අඳුනගත්තේ නැති වුණොත් එහෙම නැත්තම් දන්න පුරුදු ජප මන්ත්‍ර පටන් ගන්නවා. ඉතින් මෙතනදී ඔය මං කිව්වේ ඒක ඇත්තට සරල නෑ தত্ত্বය. එච්චරම ඍජු නෑ தত্ত্বය. සමහරවිට මෙතෙන්දී කොච්චර අතරමං වෙනවද කිව්වොත් අරමුණක් නැති වෙනවා. මේ රූප සංඥාවල පටල වෙනවා. ඊට පස්සේ ඇත්ත එක ඇරියක් දවස් ගාණක් තෝන්තුවේ හිටිනවා. ඒක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. එහෙම වෙනවනම් එයාට එල්ලයක් නැතුව යන්න පටන් ගන්නවා. එතකොට එයාට එල්ලයක් දීලා ආයෙත් භාවනා ලෝකේ අරසාව සලසලා දෙන්න ඕනේ. එතකොට පණිදාය භාවනා විදියට දැන් මේ වෙලාවේ හිත අපණිදාය වෙලා තියෙනවා. අරමුණක් නැති වෙලා තියෙනකොට පණිදාය භාවනා විදියට කෙටි කාලීනව හිත නැවතත් පිටු කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ නම් මොනවාක්වත් යෝජනා කරන්නේ නැහැ. උට කතාචාරින් වහන්සලා කියනවා බුදුගුණ ටිකක් මෙනෙහි කරන්න, මෛත්‍රිය ටිකක් කරන්න කියලා. නමුත් අර ඒ ආනන්ද සප්පයි සූත්‍රය කියන පොට්ටපාද සූත්‍රයේ පහුගිය දවස්වල පල්ලෙහා කරනකොට ඊට අමතරව මම යෝජනා කරා යම් කිසි කෙනෙකුට එහෙම භාවනා කරනවට අරමුණක් නැහැ. විවිධ හොල්මන් එනවා. සද්ද වශයෙන්, රූප වශයෙන්, කය දඟලිල්ල වශයෙන් එනවනම් එයාට මඩේ හිටපු ඉන්න වගේ වැනෙන්න පටන් ගන්නවා. ඒතකොට සැකයක් මතුවෙනවා මොකේද එල්ලා හිටින්නේ කියලා. ආලම්බනේ නැති වෙනවා. අරමුණ නැති වෙනවා කියන එකයි. එතකොට ආලම්බනයක් නැත්තම් හොඳම වෙලේ තමයි එහෙම ඇත්ති කරලා මේ Taman ඉන්න මේ කය දිහා බලනකොට <clears throat> ඉබේම Tamanට තේරෙන පටන් අර ගන්නවා. මේ කය පටන් ගත්ත කය පටන් ගත්ත වශයෙන්ම තියෙනවා. ඒක එච්චර නටන දෙයක් නෑ. ආනේ විදියට පොඩ්ඩක් පණ දීලා ආයත් එක වහගත්තට සත්‍ය කැඩෙන්නේ නැහැ. නැවතත් කියනවා මේ වගේ වෙලාවලට යෝගාවචරයට ලොකු <clears throat> සකමසු <clears throat> පාවිනසුලු පදනමක් නැති අරමුණක් නැති එල්ලයක් නැත්තන්ට ආවනම් හිත එවිසිලකට එනවා. හිත නිකන් පුවක් කිත්ත ගලේ ගහුවා වගේ නන්නත් අරිනවා. ඒ වෙලාවල් වලට යෝගාවචරයට ඒ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම ලොකු පිළිසරණක් වෙනවා. ලොකු හවුවරණක් වෙනවා. එහෙම නැත්නම් හිමීට ඉන්න විදියට මැස් දෙක අරලා බැලුවොත් <clears throat> ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ මැස් දෙක අරලා නිකන් සාමාන්‍යයෙන් සහැල්ලුවෙන් අර මේ සහැල්ලු බව පෙන්වන්න තමයි කමත බාහන දෙකපන් කරන විදිහට ඇඟිල්ලක් කොල්ලලා බැලුවොත් තමන්න තේරෙන පටන් ගන්න එක වැඩ කරනවා ඊට පස්සේ ඒ බව සාතිකන ආයත් එක ඇහුවොත් ආයෙත් හිත හොඳට අතෙන්ට යනවා හිත කලබල වෙන්නේ නැහැ සතිය කැඩෙන්නේ නැහැ ආන්නේ විදිහට කරලා කරලා කරලා එතෙන්දී ගොඩක් ඉඩ තියෙනවා කර්ම ශක්තිය වලට. ගොඩක් ඉඩ තියෙනවා තමන්ගේ ඇබ්බැහි නරක පුරුදු අයින් කිරීමට. ඉතින් කර්ම ශක්ති පිළිබඳව ආදරය කරන මිනිහට තමගේ රුචි අරුචිකම් වලට අල්ලන මිනිහට එතනින් ගොඩ එන්න බෑ. ඒකම වැටෙනවා. නමුත් මෙතනින් තමයි ඇත්තටම යකි තමයි පුරුදු ඇබ්බැහි ටික, රුචි අරුචිකම් ටික, පෞෂත්ව ලක්ෂණ, කර්ම දැනගෙන කර්ම ශක්තිය යට කරන ධර්ම ශක්තිය ගන්න නම් තමයි තේරුම් අර ගන්න ඕනේ මේ වෙලාවට රූප නෙවෙයි රූප සංඥා වෙනවා. අන්නේ රූප සංඥාව ආපුවාම හලහොප්පලා දාන යෝගාවචරය. නිකන් කරකොල කරකොල ඇතෑරියා වගේ කරනවා. ඉතින් ඒ වෙලාවට කාරණා දෙක තුනක් අවශ්‍යයි. බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ. මෙහෙම දෙයක් මෙතෙන් තියෙනවා. ඒක තමයි යන්නුනාහං නචේව චේතේයං නාභි සංකරයං කියලා අදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ. මෙහෙම තනක් එයි. මම මේ වුණාට අලුතෙන් මොනවක්වත් මේකට දාන්නේ සකස් කිරීම කරන්න යන්නේ මට මේකට පෞරුෂත්වයක් තියෙනවාද කියලා බලන්න ලෑස්තිලා ගියොත් මේ එකක්වත් බරපතල දේවල් නෙවෙයි. නමුත් ලෑස්තිලා ගියේ නැත්තම් කරකොලත ඇරියා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනදී භාවනා යෝගාචර නිවන් දකින්නද පිස්සන් කොටුර යනවද කියන හන්දියට එනවා. ඕනෑමට වැඩි අවුල් කරගත්තොත් පිස්සන් කොටුවේ තමයි. මේ පැත්තට ගියොත් ඉක්මනට නිවනට යන්න පුළුවන්. ඒ දෙක අතරමැද තඩමාරු කර කර ඉන්නත් පුළුවන්. ඉතින් අද භාවනා ලෝකේ බැලුවොත් දැන් අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා මේ මට්ටමේ ඉන්න විශාල පිරිසක් ඉන්න මොකද අවංකව භාවනා කරන පිරිස වැඩි. නමුත් මෙතෙන්දි කරන්න ඕනේ මොකද්ද කියන එක ඒකාන්ත වශයෙන්ම හරියට කියන්න බෑ. නමුත් මේක ගැන සාකච්ඡා කරන එක කාටත් ලැබුණන ගතියක් තියෙනවා. දැනගෙන යන්න ඕනේ මෙතෙන්දි මේ හිත එනවා සක සංඥාවට. කිසිම අරමුණක් නැහැ. නමුත් අරමුණ නැත්තන්ට ආවේ ක්‍රමයෙන්. ඒක අහම්බයක් නෙමෙයි. ශික්ෂාවෙමයි ආවේ. අරමුණ නැති తত্ত্বය කෙලෙස අඩු බවක් දන්නවා. මේක දවන තවන ගතියක් තියෙන නිසා සරුවත් chance සඳහන් කරනවා මේක දුකක් වශයෙන් තමයි පේන්නේ කියලා. නමුත් උඹට සාන්තියට එකක් තියෙනවා මෙතෙන් එනකන් ආපු සතිය උඹේ පිළිසරණට ඉන්නවා. මේ සංඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවන් වෙන බාට තියෙන සම්පජඤ්ඤය දනුව හඳුනා ගැනීම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගෙවන ගතිය සම්පජඤ්ඤය උඹේ පිළිසරණට තියෙනවා. ඔබ නිකමට හරි මේ ජීවිතේ ගත කරත්තේ පටන් අරගත්තේ හුදෙකලාව හොයමින් නම් ඔබට මේක ප්‍රීතිජනක අවස්ථාවක් වෙයි. ප්‍රමෝදජනක අවස්ථාවක් වෙයි. පස්සද්ධිජනක අවස්ථාවක් වෙයි. දැන් ඔක්කොම ඇඩේ තියෙන Taman අතේ. නමුත් කෙලස් නැත්තම් කර්ම <clears throat> රුචර්ජකම් පෞරුෂත්ව ලක්ෂණ අනාගත සැලසුම් සියල්ලම හරස් වෙනවා. හැබැයි මේ එකක්වත් පිටකට කියව නෙවෙයි. Tamange දෙයම ඒ නිසා Tamanට තේරුම් ගන්න පුළුවන්. මම මේ මොහොත පාවා දීලා අනාගතයේ හොඳ කටයුතු කිරීම කරනවද නැත්නම් මේ නොදන්නා හීනයක් වෙන අනාගතේ පාවා දීලා වර්තමානයේ විවෘත වෙනවද කියලා දැනගන්න ඒ සක සංඥාවේ ඉඳගෙන යන්නුනාහං නේන චේව චේතේයං න ච අபிසංකරේයං මම මේ වෙලාවේදී මොන්නවත් අලුතෙන් දාන්නේ තියෙන කර්ම ගෙවිච්චාවයි පළච්චාවයි මට වද දීපු දාවයි දුක් පෙළන තවන තවන තිබිච්චාම තාම සතුටින් ඊටාම සතියෙන් ඊටාම සිළු දේ දැනගන්නාවක් විදියට සම්පජඤ්ඤයෙන් මේක සුඛයක් විදියට බලනවා මේක පස්සද්ධියක් විදියට බලන ගත්තොත් තේරෙනවා මේ දුක්ඛ දුක කියන එක දුක් ආර්ය සත්‍ය ක්‍රබාටපත් කරගන්න තියෙන මෙයාගේ විප්ලවීය චින්තනයේ මිසක්කා දුකට දුක නැති කිරීමේ බේත් බිල නෙවෙයි. එහෙම නැත්නම් මේ වේදනානාශක ගාලා නෙවෙයි. සංඥා නැති කරන්න අරක්කු බිල නෙවෙයි. සංස්කාර නැති කරන්න අතපය කඩලා නෙවෙයි. තමයි තේරුම් ගන්න පුළුවන් මෙතෙන් ආවට පස්සේ මම හොඳටම කියන. මෙතෙන් ආවට පස්සේ ඕනේ නම් චේතනා පහළ නොකර ඉන්න ඕනනම් අபிසංස්කරෙන් නොකර ඉන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මීට කලින් මේ කාමයේ හිතේදී කාම සංඥා හිතේදී රූපේ හිතේදී මේ චේතන පහන කරන එක හිතන්නත් බෑ හිතුවට හරියන්නේත් නෑ. ඒ නිසා භාවනාව මෙතෙන් යනකම් තම්බල තම්බල තම්බල තම්බල ගේන්නවා. හොඳටම තමන්න තේරෙන්න තමන් අල්ලාගත්ත මූල කර්මස්ථානේ හොඳටම ගෙවිලා. මගේ උපමාදම හොඳටම තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ හැඩේ තියෙනවා අල්ලපු ගමන් චුරුපයින්නවා. ඒ තරමටම අරමුණ හීන් කරන්න ඕනේ. බෙල හීන කරන්න ඕනේ. හෙම්බත් කරවන්න ඕනේ. මිලාන කරවන්න ඕනේ. කරවලා කරවලා කරලා ඉතින් ගියාම নানা ප්‍රකාර මේ මේ මනෝමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වට කරන්න පටන් අර ගන්නවා. යෝගාවචරය දන්නවනම් තමයි මෙතෙන් එනකම්ම ආපු සතිය. ඒක දැනගන්න ඕනේ බුද්ධ ඥානසේ බුදු වෙන ඉස්සල දවසේ මාර පරාජය කරපු ඇති. තන්නාරති රංග ඇවිල්ලිවලා මායම් කරපු හැටි නමුත් බුදුරණන්සේ සම්ඩු කරලවත් කරාටි ගහලවත් ජූඩෝ ගහලවත් නෙවෙයි මාරයත් එක්ක හෝ මාර දූතිකාවන් එක්ක දිනුවේ ඇත්තේ කරලවත් බැලුවේ නෑ ඉවරයි නිකමට හරි මම මේව කියනකොට මට පව් සිද්ධ වෙනවද දන්නේ නැහැ ඇද්දක ඇරියානම් බුදුහාමුදුරන්ට රාහුල වෙනුවට තව බබාලා හම්බෙයි තණ්හාවට මේ තණ්හාව මාත් අම්මා කරගෙන රගා අම්මා කරගෙන රති අම්මා කරගෙන බුදුරජාණන්ට වෙන ළමයි හම්බුන්නේ නැහැ. හම්බුන්නේ නැත්තේ මොකද මේ නාටකම් බැලුවේ නැහැ. මේ නාටකම් කියලා කියන්නේ මට පේන විදිහට ඒ වෙලාවේ මතුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමයි. මේ මතුවෙච්ච මතුවලා ආපු තණ්හාර තීරාගාගේ කේන්දර බලණ්ඩයි පොරොන්දන් සීනාද කියලා බලන්න ගියා නම් අනියම් ප්‍රේම සම්බන්ධතා හරහා අනවශ්‍ය දරුවෝ උපදින්න ඉඩ තියෙනවා. නමුත් මේ දරුවෝ උපද්දවන්නේ නැති එකයි සංස්කාර කරන්නේ කියලා කියනවා. එනවාමයි එනවමයි රූපේ ගෙවෙනකොට රූප සංඥා එනවා. ඒක තමයි මේ මායා ලෝකය කියන්නේ. ඒක තමයි මේ මනෝමය ලෝකය කියනවා. මනෝමය කය කියලා කියනවා. গুপ্ত විද්‍යාව කියලා කියන গুপ্ত විද්‍යාවක් නැත්තේ නෑ. මෙතෙන් යන මනසට හොඳටම තේරෙනවා. හැබැයි ඇල්ලුවොත් අහුවෙනවා. හොඳට මතක දැන් ඇල්ලුවොත් අහුවෙනවා කොල්ල බබාව. අත ගැහුවොත් අත අහුවෙනවා. ඔළුව ගැහුවොත් ඔළුව අහුවෙනවා. අන්තිමට අතපය හතරක් ගාලා ඔළුවත් ගහපු දවසේ මාර්යා බබාව හදාගෙන යනවා වගේ අරගෙන යනවා. ඉතින් නිසා මෙතනදී සංස්කරණ පාල නොකිරීමට නම් චේතනා පාල නොකිරීමට නම් අඩු ගන්න මේ පොට්ටපාද කියන විදියට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන එකේ හරපද්ධතිය තමයි අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපජ්ජන සමාපත්තිය. අනුපූර්වෙන් සංඥාව ගීවිගෙන එනකොට පෑදිදියට බොරදියෙක් වෙන්න එපා කියලා අලුතෙන් සංඥා දාන්න එපා. ඒ සංඥා දාන්නේ සංස්කාරහරා. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා තිබුණු සංඥා නිරුද්ධ වෙයි. අලුතෙන් ගොරෝ සංඥා නොයයි. එතකොට සංඥාව නිරෝධයි කියලා මේකට කියනවා. ඒක නිසා අපේ ජවසහතුරත මේ සංඥා නිරෝධේ ලක්ෂ කිල කෝටි වාරයක් අපේ හිතට එනවා. එන හැම වෙලාවෙම අපි පාළුයි කියලා, තනී කියලා, කම්මැලි කියලා විනෝදාංශ දානවා එකට. අපි ලෝකෙද පුරවාගෙන තියාගෙන ඉන්නවා. රූප නැත්තම් රූප ගෙන්න ගන්න රූප වාහිනී සද්ද නැත්තම් සද්ද ගෙන්නකට සද්ද වාහිනී. ඉතින් අපි කියන පොහසත් කියලා. ඊට පස්සේ ගන්ධ රස පහස පුරවගත්ත තැනකට තමයි ගිහිගේ කියලා කියන්නේ. ආන්න එහෙම ඉඳගෙන ඉතින් විවේක වෙනකොටම පොත්තමත් අද කළ පමණින් ඔපා අපායට යනවා. අච්චර පෑදී හරි ගසගත්ත මේ මොකද්ද කියන විඥාන ස්රෝතේට පිරිසුදු කරගත්ත එකට ඕන තරම් තින්ත පොන කඩදාසියට තින්ත අල්ලනවා වගේ රූපයක් එනකොටම ඇද ගන්නවා. එහෙම නැත්නම් හිතලා රූප බලනවා. ශබ්ද වලට පුදුම ආකර්ෂණයක් තියෙනවා. නැත්නම් හිතලා අහනවා. සමහර සුළු පිළිසකට ගන්ධ රසත් එනවා. උගුර කහන්න පටන් අර ගන්නවා විවිධ රස දැනෙන්න පටන් ගන්න සමා හුඟා කළාට කයට විවිධ ඇඹරිලි උණුසුම් ගති කම්පන ගති චංචල ගති වැස්තර මෙන්න වගේ කඩු වගේ එන්න පටන් අර ගන්නවා ඒ වැස්ති කරලා බැලුවොත් ඇත්තේ නැහැ නමුත් ඇස් දෙක වහගෙන හිටියොත් බුල්ඩෝසරයක් උඩින් යනවා වගේ මේ මීචිරල ගල තමන් උඩින් පෙරලෙන්න හදනවා වගේ මහා පෙරලි කරනවා අන්නේ වෙලාවේදී දහස්වර කරලා එක දවසක හරි න අභිචේතයන් න අபிසංකරේ යන් අනේ මට කවදා හරි මේ වගේ වෙලාවක ජීවිතේ තියෙන්නේ තිබීවා පණ තියෙන්නේ තිබීවා මට මේ චේතනාවක් පහළ නොකර ඉන්න පුළුවන් නම් සංස්කරණයක් පහළ නොකර ඉන්න පුළුවන් නම් ඉතින් ඒකත් කරන්නේ කලින් චේතනා කරලා තමයි ඒකට ඒ බුරුම ස්වාමීන් වහන්සේලා උපමාවක් දෙනවා අපි ගෙවල් මැන්ඩියක තියෙන ගහක් කපන්න යනකොට ඒ ගහ කොයි අතරද වැටෙයි දන්නේ නැති නිසා ගහ පොළොවේ හයි වෙලා තියෙන වෙලාවේදී ලණුවක් දාගන්න. ලණුවක් දාගෙන අලුව කපනවා ඒ ගෙවල් මැන්ඩියෙන් පිටතර තියෙන විදියට. ඒක liver වෙලා කපන අතරවාරේ ලණුව දැඩි නොවන විදියට හිර කරලා තියානිනවා. ගොක් දැඩිව හිර කරන්න ගිහිල්ලා ලණුව කැඩුනොත් ඒ වෙලාවෙල ගහන පැත්තට දුන්නා වගේ විදිහ නිසා ලණුවට වැඩි බර දෙන්නේ නැහැ. අනු අවශ්‍ය පැත්තට ඇදලා හිර කර ගන්නවා. හිර කරලා අලුව කපනවා කීර කතා කරනකම්. ගහ කතා කරන තැනට එනකම් අලුව කපනවා. එතකොට අර ලණුව පොඩ්ඩක් සාමාන්‍ය තදයක තියා ඉනවා. එතකොට මේ කතා කරන බව ගහ කතා කරනවා කියලා එකට කියන්නේ ගහ පැත්තට ඇදෙනකොට චිටි චිටි චිටි ගාලා කැඩෙන්න පටන් ගන්නවා කියලා. ඒතකොට කොටන මිනිහට තේනවා ගහ කතාන. ඌ පොරෝ දාලා දූවගෙන යනවා කඹේට. එතකොටත් කඹේ හතර පහ දෙනෙක් ඉන්නවා. එතකොට ගහ එනවා කඹේ දිගේ ඕනේ පැත්තට. කීර කැපිලා මදිනා කොච්චර තටමැව්වත් දෙන්නේ නැහැ. ඒ වගේම කඹේ දැම්මේ නැත්තම් කීර කැපුණත් ගහ ඕන පැත්තට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ කලින් දාපු අදිෂ්ඨානයක් තියෙනවා. ඒ අදිෂ්ඨානේ හරියට ඒ වෙලාවට වැඩ අර ගන්න නිසා අදිෂ්ඨානකින්ම අදිෂ්ඨානේ කඩන්න. චේතනා කියන්නේ අදිෂ්ඨානය. අදිෂ්ඨානයක් කරනවා ඊට පස්සේ මම අදිෂ්ඨාන කරන්නේ නැහැ. ඒක හරීම භාෂා විරෝධී. ඒක හරීම ආචාර ධර්ම විරෝධී. යෝගාචර තමන්ට කරතයි. අදිෂ්ඨානයක් කරගන්න මෙන්න මේ මට්ටමට කාමයේ ගෙවම් කළා කාම සංඥා ගෙවම් කළා රූපයේ ගෙවම් කළා රූප සංඥා මට්ටමේ තියෙනකොට ඕන ජවනිකාවක් නටපන් එල්ලෙන්න අරමුණකුත් නැහැ ආන් එමින් වෙලාවේ මේ රූප නැත්නම් රූප සංඥා විශේෂයෙන්ම හෙම්බත් වෙලා ගෙවිලම යනකම් කිසිම උඩගෙඩියක් දෙන්නේ නැතුව කිසිම පොහොරක් දෙන්නේ නැතුව බලාගෙන හිටියොත් තමන්ට වෙලාවක තිබිච්ච සංඥා වතුර ඇඳපු ඉරක ශියා මැකිලා යනවා වගේ මැකිලෙයි වතුර ආයෙත් දියකට සකස් වෙයි. අලුතින් ගුරු සංඥාවක් නොයේයි ආන්නේ වෙලාවට දැනගන්න පුළුවන් සංඥා නිරෝධය මේක සාමාන්‍ය කියන්නේ භාවනා කරන එක පාට නින්දට වැටෙනවා වගේ. පුහුණු කරපු නැති එකනක පාට නින්දට වැටලා ගොරෝසු සංඥාවක් එනකොටම ගැස්සිලා අවදි වෙච්චාම ඉතින් කලබල වෙනවා මම මොකද කරන්න ඕනේ කියලා. ඇත්තට ඒකට යෝගාවචර දන්නේ නැති නිසා. නමුත් එතකොට කමඨාන් සුද්ධ කරනට අහනවා ඔය නින්දර යන්නේ ඉස්සෙල්ලත් සතියද හිටියේ නින්දෙන් අවදි වෙච්ච ගමත් සතියේද අවදුනේ එහෙමනම් අතරමැද භාවනාවේ දියුණුවක් වෙලා තියෙනවා මේ තෙන්දී යන්නේ ඉස්සෙල්ලා නින්දේ නින්දට යන්නේ ඉස්සෙල්ලා අසතියේ නම් හිටියේ නින්දෙන් අවදි වුණාට පස්සෙත් අසතියේ නම් ඕක කෙලස් නින්දා ඒක නිසා මෙතන නින්දක්ද නැත්නම් කෙලෙස් සහිත මේ තීන මිද්දේ සහිත නින්දද මේ තියෙන්නේ කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද කියන එකද එහෙම නැත්නම් මේ සංඥාව නිරුද්ධ වෙලා මතක සටහන් නැති ප්‍රපංච නැති චේතනා නැති අபிසංස්කරණ නැති තත්ත්වයක්ද කියන එක යෝගාචර පරිණතය තේරෙන්නේ නැහැ නමුත් යෝගාචරය වාර්තා කිරීමේදී පටලවා ගත්තොත් කාටවත් උදව් කරන්නත් බෑ. ඒ නිසා එක ක්‍රමයයි තියෙන ඊට ඉස්සලා බණ අසලා තියන්න ඕනේ. මෙන්න මෙහෙම සෙල්ලමක් මෙතන යන්නේ හීන් නූලේ වැඩක් යන්නේ. උඹ පූර්ව නිගමන වලින් තොරව වෙච්ච දේ වෙච්ච හැටියට කියපන් කියනකොට අහගෙන ඉන්න කෙනා භාවනා කරපු කෙනෙක් නම් එයා මධ්‍යස්ථව අහගෙන ඉන්නකොට තේනවා මෙතන සංඥාග්ගයකට ගිහිල්ලා තියෙනවා. එයා කලබල වෙලා නැහැ. කලබල වීම තමයි එකම නිවනට බාධා. කලබල නොවි ඒක ආපහු ගැස්සුනාට පස්සේ කමන්නේ ආයෙසරයක් ගැස්සෙනකොටම අරමුණ එයි. ආයෙසරටියක් භාවනා කරන්න. ඊපස්සේ ආයෙ වැටෙනව දෙන්නේ. අන්නෙම ගියාට පස්සේ මේ දැනීම සහ නොදැනීම දෙක අතර නොසැලෙන මට්ටමට පැමිණීම අපිට කියන්න පුළුවන් අනුකුබ්බේන සංඥා සංඥා නිරෝධ සමාපජ්ජන සමාපත්තිය කියලා. අනුපූර්වෙන් සංඥාව ගෙවෙනකොට ඒකට හොඳට ඉඩ දෙනවා. අපිට ඉඩ දෙනවා කියලා කරන දෙයක් නෙමෙයි. නොකර සිටීමක් තියෙන ගියාට පස්සේ නැගිටිනවා. නැගිටිනකොටම ටිකක් ගැසිලා තමයි නැගිටින්නේ. එන්නේ එන්නේ ගැසිලා අඩු වෙනවා. ඒකට හුරු වෙන්න හුරු වෙන්න. ඒකට තේනවා මේ ලෝකෙන් මං ඉඳලා තියෙනවා මේ ලෝකෙ නොවන මානසිකත්වය. මොනවා වුණාද ඉඳගෙනද හිටගෙනද කොච්චර වෙලා හිටියේ නැත්තේ කියලා ඉඳලා තියෙනවා. පිටින් බලන මිනිස්සු කරන රූපයක් පේනවා. භාවනා කරපු එකනා අස්සන් ලේවලින් අස්සන් කළා කියනවා නෑ මට කොහොමඩක්වත් මේ ඇහැ තිබුණෙත් නෑ වෙලාවේ රූප වැළුවෙත් නෑ කන තිබුණෙත් නෑ සද්ද ඇහුනෙත් නෑ නාසය තිබුණත් දන්නේත් නෑ ගන්ධ සුවඳත් නෑ දිවට රස දැනුනෙත් නෑ අඩු ගන්න හුස්ම ටිකවත් දැනුන්නේ නෑ කය තිබුණ බවවත් දන්නේ නෑ ඉතින් මේක බොහෝ දුරට සමාන වෙන්නේ ගැඹුරු නින්දට නමුත් මෙතන වෙලා තියෙන්නේ මෙතෙන්ට යනකම්ම අන්තිම බිඳුවෙනකන් දන්නවා මේකෙන් නැගිටපු ගමන් ටික දන්නවා ඒ නිසා එයා දැනගන්නවා මේ අතරමැදත් මොකද්දෝ පාලනයක තිබිලා ඒ පාලනයේ ශක්තිය නිසා අවදිුණා කියලා කලබල වෙන්නේ ඒව ගැන අර්ථකතන දෙන්න යන්නේ හීන විසඳන්න යන්නේ එහෙම පුරුදු කරලා පුරුදු කරන්න ඒ සංඥාග්ගය පුසනවා එතන සංඥාග්‍රය ස්පර්ශ කරන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ලෝකේ කවදාකවත් කරන්න බෑ ඉන්ද්‍රියයන්ගෙන් අයින් වෙලා ඒතියෙද්දිත් ඒක දක්ෂකමක් තියාන ඉදිරියට ගිය කෙනාට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. අපි ධර්ම දේශනා බොහෝමයක ධර්ම සාකච්ඡා බොහෝමයක මේ தත්ත්වය අපි උත්සාහ කරනවා සාකච්ඡා මාර්ගයෙන් මතුකරනද සමහර ඇත්තෝ ඒකට බොහෝම සක්‍රීයව තම තමන්ගේ අත්දැකීම් එකතු කරනවා. තව සමහර පිරිසක් ඉන්න තාම ඒකට සැකමුසුව බලනවා, බයමුසුව බලනවා. නමුත් පේන්න තියෙනවා මේ පරිශ්‍රයට ලෑස්ති කියලා. ඉතින් ඒක සඳහා මෙතෙක් කල් අපි ඒ කරපු ගිහිගත හැරීම මත ඒක දැන පොඩ්ඩයිලා වාඩි වෙන්න වාඩි වෙලා අරමුණක හිත පවත්වන්න ගත්ත උත්සාහය ඒ ගන්නකොට යම් වෙලාවක අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතිය මූණට මූණ දාලා ඉන්නකොට මේක ලොකු වෙයි කියලා හිතුවට අරමුණ ලොකු වීම නෙවෙයි වෙන්නේ සිවුම් වෙන එකයි කියලා තේරුම් ගන්න එක මේ සිවුම් වෙනකොට හිත කැළඹීමක් එනවා හිතවිලි වැඩි වෙනවා මනෝරූප වැඩි වෙනවා කියන එක ස්වභාවික දෙයක් බව තේරුම් අරගෙන ඒකට පොහොර දාන්න එපා. ඒක අභිවදනය කරන්න එපා. කියාපාන්න යන්න එපා. කියන්න කියන්න වැඩි වෙනවා. කාගෙන මේ ප්‍රයත්නේ සාර්ථක නිසා වෙච්ච එකක්. මම මේක එහෙමම මේ හෙම්බත් කරගන්න, මිලාන කරගන්න උත්සාහ කරන්න නම් මේ සංඥාවකේ Nirodhe තමයි අපි මේ ඉස්සරහින් තියාගෙන යන්නේ එතකොට කොයි වෙලාවකරි සංඥා නිරුද්ධ වුණා නම් ඒ தත්ත්වය මොකද්ද කියලා දන්නේ නැති එක තමයි ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණය. මුද්‍රංශ මේකට කියනවා අතක්කාවචරයි කියලා. තමන්ට කියන්නේ තර්කයට නගන්නත් බෑ, වචනෙන් නගන්නත් බෑ, විස්තර කරන්නත් බෑ. එනමුත් මේ පුද්ගලයාට ඒක ගලකින් ඔලුවට ගැහුවා වගේ අත්දැකීමක්. මොකද තව කෙනෙකුට මොන තාලෙන්වත් ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒ නිසා නිවන බහුජන මතයක් නෙවෙයි. නිවන ජන විඥාණයට අහු වෙන්නේම නැත කියලා විතරක් මතක තියාගන්න. අහු වෙනව නම් අහු වෙන්නේ මම දැන් මෙතන කියන උපමානයේ පමණයි. අන්න ඒ නිසයි අපි මේ අබිනිෂ්ක්‍මණයක් පැත්තකට වීමක් බලාපොරොත්තු වෙන්නේ. ඒ පැත්තකට වීම නිකන් කය පැත්තකට කරුවට හරියන්නේ නැහැ. හිත නිවන් නැගෙන් පැත්තකට කරුවට හරියන්නේ නැහැ. උපදි විවේකය කියලා මේ අල්ලගෙන හිටපු පොදිය තමන්ගේ බූදලේ මේ දැනුම මේ නම්බුනාමේ මේ කීර්තිනාමේ මේ තේරම කොක්කක් වෙනවා. ඒව ඇවිල්ලා අයිතිවාසිකම් ඉල්ලනකොට ඒ කොකු දිගෑරෙන විදිහට කටයුතු කරන කෙනා උපදි විවේකයේ කියලා. ඒ උපදි විවේකයට යනකොට උදම්මන තමමිය නැති වෙලා. ඒ නිසා කාටවත් එහෙම ගියයි කියලා ප්‍රිය සම්භාෂණ පවත්වන්න වෙලාවක් එන්නේ නැහැ. මොකද යන්න යන්න යන්න යන්න පේනවා බුද්ධ ආධුත්මයන් වහන්සේලා කොතින්ලද කතා කරන්නේ. උන්වහන්සේලා අපිට දෙන පණිවිඩය මොකක්ද? අපි ඒකත් මේ ලාභ සත්කාරය වවා ගන්න නම්බුනාම කන් ලබ කරන්න ගත්ත. ගියොත් ඒක මම භයානක දෙල්ලමක්. මේ ශාසනේ වැඩ කරනවා නම් දෝතින් කරන්න තනි අතින් අල්ලන්න එපා. එහෙමනම් මේ හයි ටෙන්ෂන් වයර් එකක් රබර් ග්ලව් එකක් දාන්න නැතුව ඇල්ලුවා වගේ. ඒ නිසා ඒක සුද්ධ වෙනකොට සුද්ධ වෙනකොට දෝතින් අල්ලන්න යන ලොකු සංවේගයක් පහල වෙනවා. අපි විහිං මෙච්චර ලස්සනට යන භාවනාවට සමහරලාට එන අත්දැකීමට අපි නොදැනුවත්කම නිසා අතුරු අන්තර කරගෙන තියනවාද? නමුත් ඒක අපරාධයක් නෙවෙයි. මොකද හැම කෙනා මේ අත්දැකීම අරා යන්නේ අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම ඒ தત્ත්වේ මතු කරලා ඒ අපේ අනායාසයෙන් මතුවෙන කෙලෙස් වලට ඉඩ නොතබා ආවණං එක ප්‍රමාණ කරගෙන මේ අනුපුබ්බාභි සංඥා නිරෝධ සමාපජ්ජන සමාපත්තිය කියන එක අඩු ගන්න මූලධර්ම මට්ටමින් හෝ චින්තාය මට්ටමින් තේරුම් අරගෙන යම් වෙලාවක භාවනාව ඒතෙන් මුදුන්පත් වෙනකොට මේකත් එක්ක දෙක එකට සම්බන්ධ කරලා චින්තාමය ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන සම්බන්ධ කරගෙන ඒක සමාපජ්ජනයේ සමවැදීමට අවශ්‍යතාවයි මතු කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ පපණේ මතක් කිරීමත් එක්ක දවසේ ධර්මදේශනා නිමා මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දයපි ධර්ම දේශනාවේ කාලේ එහෙම කරන්න ඉස්සර වෙලා මේ සුවපත් වේවා. <coughs> කාට හරි මේ සම්බන්ධව කිව යුතු කළ යුතු දෙයක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අතු කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි ඊත්තාවතා ചാති කාතා සජ්ජහනා කිරීමේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් රූපේ ගවන් කරලා දීපස්ථානයේ බින්ද කෙනෙකුට කලින් වඩලා තිබ්බ සමතනෙට බාධා කරන්න පුළුවන් නේද සායිද? ඒ කියන්නේ මේ ආවර්ජන වශීතාව වගේ තිබුණොත් එහෙම දැන් මේක ලොකු බාධාවක් වෙනවා නේද සායිද? මතක් කරන්න සෙනෙන්නේ. ආවර්ජන වශීතාවය නිමිත්තයි කියන්නේ දෙක. ආවර්ජන වශීතාව කියලා කියන්නේ තමන් ඉඳලා ආපු ධානය ආවර්ජන කරන එක නිමිත්තක් තියෙන්න ඕනේ නැහැ. ආවජන වාසියක් නෙවෙයි කතා කරන්නේ මේ පරණ මතක අවසන්න ගියොත් ඒක නම් බාධා කරනවා. ඒක අනිවාර්යයෙන්ම ඉතින් අතීතානු දහවනං චිත්තං වික්කෝපානපතිතං සමාධිස පරිපන්තෝ කියලා තියෙනවා. මේක විතරයි සමාධියත් කරනවා. අතීතය අනුධාවනය කරොත් ඒකාන්තයෙන් පශ්චාත්තාවයක්. ඒකට වර්තමානෙත් නැහැ, අරමුණත් නැහැ, සමාධියත් නැහැ. ඒකයි කොහොමඩක්වත් මේ එක පැත්තකින් බුද්ධ ආගමේ තියෙනවා පෙරවිසු කඳපිලියොත දන්නා ඥානය කියලා එකක්. Taman හිතපු දේ සිරුතන දන්න ඥානය. ඒක ඥානයක්. ඒ නිසා ඒක කවදාකවත් කරදරයක් වෙන්න බෑ. මේක එහෙම නෙවෙයි දැන් දැක්කයි කියලා දන්නවා කියලා හිතාගෙන ගහපා දෙන්න හදනවා මම මෙහෙමයි මම මෙහෙමයි ඒකට හොඳටම දෙනවා. ඒක අඩු කලයක්. ඒකයි උතර හෙල්ලෙන්නේ. ඥානයක් නම් බාධාවක් වෙන්න බෑ. පරමතකයක් එන්න පුළුවන් ඕන තරම් විපස්සනා අනුකූලව නැත්නම් භාවනා කරනකොට ඔත්තේජාවෝ කියලා බොහොම ප්‍රසිද්ධ මේ ඉංග්‍රීසි කියවනක් තියෙන්නේ. ඒ තැන මම කලින් ඉඳලා තියෙනවා ඒක පාට ගිගම වැටෙනවා. පනරුපත්ති පිළිගත්තේ නැති අයට. ඒකෙන් කවදාකවත් සන්තෝෂයක් මුදා හැරීමක් මිසක කරදරයක් වෙන්නේ අර විදියට මේ අර අතන මම හිටියා මෙතන මම හිටියා කියලා කියන කට්ටිය ඒක මේ අනුල්ලව දහති කරගන්න හදනවා Tamanට දහතික නැති නිසා. ඒක බාධායි. ඒක ආඩ දැනුමක් කියලා කියනවා. පූර්ව දැනුමක් කවදාවත් කෙනෙකුට බාධාවක් වෙන්න බෑ. සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය කියන ගැනයි යනවා අඳුරන්නේ මෙතන අපි දවස් ඇතුළත කොච්චර දෝ සංඥා නිරෝධේ සමවදිනවා කිසිම බාධා නැති ඒක ඒක අභ්‍යග්යක් වගේම පේන්නේ තනිවිල්ලක් පාළුවිල්ලක් ඔය විජහාට සාන්ති කර්ම කරනවා පිළිත් නූල් ගැට ගන්නවා කට්ටියත් එක්ක තනිකන් දෝෂ නැති වෙන්න වැඩ කරනවා ඔය নানা ආකාර අපි ප්‍රොජෙක්ට් හදාන ව්‍යාපාර හදන්නේ ඒ නිරෝධයට විරුද්ධව තමයි Nirodhe තියෙන නිසායි අපිට හම්බෙච්ච විවේකයේ බුද්ධ විඳ ගන්න බැරි. අපි සැලසුම් හදා හදා එහෙම යන්න හදනවා මොකද ඒ සැලසුම් හදන හැම වෙලාවෙම මතක තියාගන්න විවේක තනක ඉඳගෙනයි සැලසුම් හදන්නේ. විවේකයේ පාගගෙනයි. එහෙම නැත්නම් අපි මේ රිලෙවෙකට හාන්සිපුටක වාඩි වෙන්න කිව්වොත් වලිගේ කොහෙද යන්නේ? ඌට අත්තක විතරයි වාඩි. වලිගට වාඩිනොත් tempo වලිගෙට දෙනවනේ. ඒ චූ කියන මේ හාන්සිපුට සවුත්තු කියලා. ඒ චූ චෝදනා කරනවා මොකද වාඩිලා තියෙන වලිග උඩ ඉතින් වලිගෙ රීදෙන. ඒතකොට කියන්නේ නැගිටලා වලිග සදාලා නැගිටපන්. ඒතකොට හරියනවා ඕක. ඔගේ යෝගාවචරයටත් කියන තියෙන්නේ රිලෙවේ කාංශපුටු කවරන වගේ තමයි යෝගාවචරයත් ඉඳගන්නේ වලිගෙ උඩ. ඉතින් ඒකල කියනවා හරි අමාරුයි. මේ පුටු අද මිනේ වලිගෙ තියන්න හිලක් හදලා නැහැ. කාංශපුටු හදලා තියෙන වලිගෙ තියෙන හිට නෙවෙයිනේ. වලිගෙ කපලානේ යන්න තියෙන්නේ. බැබුන්න පුළුවන්. ඒ වගේ අපිට විවේක හම්බෙච්ච කම අපි කරන්නේ ඉස්සරහට සල්ලි උනනවා අතීතය ගැන හිතනවා ඊට පස්සේ කියනවා රිදෙනවායි කියලා රිදෙනවා මොකද අර වලිගේ ඉඳගෙන තියෙන වලිගේ උඩ ඉතින් අපි නිතරම කියන දෙයක් තමයි කවුරු හරි කෙන්දිරි ගන්නට පොඩ වලිගේ ගසලා ආයෙත් වාඩි ගන්න උඩට ඇහව කැරෙනවා කියන්නේ තද්ද වෙනවාට කෑ ගහන එකට තව තද වෙනවා ඇත්තටම උගේ බොණකමක් උඩ වාඩි වෙලායි කෑ ගහන්නේ මේ තියෙන දෙයට හැඩ ගැහෙන්න දන්නේ ඉතින් සැලසුම් හදා හදා ඉස්සරහව පස්සට කල්පනා කර ඉතින් මේ මනස කියන ඉතින් මම කල්පනා කරුවේ නැත්නම් මගේ අතීතය ගැන කවුද කතා කරන්නේ අල්ලවගේ මිනිස්සු කතා කරලා ආණ්ඩු කතා ඉතින් මගේ යුතුයකම නෙවෙයිද මගේ අතීතය ගැන කල්පනා හරි හරි යුතුයකම තියෙන්නම ආත්ම දිට්ඨිය හිටලා දැන් ඒකාන්තේම මොඩකම ගිහිල්ලා ආත්ම දිට්ඨිය හිටලා අනාගතය ගැන කල්පනා කරනකොටත් අතීතය ගැන කල්පනා ආත්ම දෘෂ්ටි කියලා ඒක කියන්නේ කියොත් මේ මනස කියන ඉතින් නිවන් දැකලා නැහැ නේ මං ඉතින් මට තියෙනවනේ මේ අතීතය ගැන හිතෙන්න බෑ හොඳයි එහෙම හිතනවා නම් ඔය දුක සිම්පල් ආත්ම දෘෂ්ටි කියන අවිද්‍යාව තියෙනකොට ওই වගේ නෙවෙයි ඊට අපා දුකක් වෙන්න පුළුවන්. ඉතින් මේ විනාඩි කියලා දීලා වැඩක් නැහැ. ඉතින් යාට කියන්න තියෙන්නේ ඒක හරිය මේ වර්තමාන මොහොතේ ලැබිච්ච මොහොත අවස්ථාව සුවසේ ගත කරන්න නම් ඔය සංඥා පිටින් දා ගන්න ගතිය සංස්කාර සකස් නොකරන ගතිය එනතනම් ආලවට්ට නොකරන ගතිය එහෙම නැත්නම් කියනනම් අංග සංස්කරණය නොකර සිටීම අතින් බලනකොට පූජ්‍ය දරුවා අවුරුදු 6 වෙනකන් ජොලියේ ඉන්නවා උගේ කිසිම නැහැ සකස් කිරීම. හැබැයි ඌ දන්නේ නැහැ. ඔය සංඥාවක් නැති බව දන්නේ නැති නිසා ඌට සුදියක් නැහැ. එයාම සූස්තියක් නැහැ, ජොලියක් නැහැ. පොඩි කාර තියෙනව නැත්නම් ඒ පොඩි කදියා බලනකොට අපිටත් තියෙනව සංඥාවක් නැහැ කියලා. රත්තරන් දුන්නත් අසුචි දුන්නත් එක ගානේ. එනමුත් ඌට ඒකේ බුද්ධියක් නැහැ. මොකද ඒක ශික්ෂාවත් තුලින් නෙමෙයි ගත්තේ. එහෙම නැත්නම් කෙලස් කැපීමක් තුලින් නෙමෙයි ගත්තේ. ඒකට වැඩක් නැහැ යාට ඒකේ. මේ නිවනේ වටිනාකම තියෙන කෙලස් තියෙන තැනක. යන්න පුළුවන් වුණාට සාපේක්ෂව අඳුරන්නේම නැහැ මේ කොතන තින්නේ කියලා අඳුරන්නේ. අඳුර නැති මනසට වටින වටිනාකමක් නැහැ. දැන් පොට්ටියකට කිදුවන ගලකුයි රත්තරන් කැලකුයි දුන්නට උට කිව්වොත් මේ රත්තරන් ඔබ දන්නේ මේ කැරට් 23 හමාර 27ට කිට්ටුයි මේක ඔබට තේරෙන්නේ මේක දිලිසෙනවා මේක හරි බරයි මේක රත්තරන් බඩු හදනවා මේක කිරිවාන බම් මේක හැමතැනම තියෙනවා කිව්වට උරත්තරන් බඩු දැකලත් නැහැ දිලිසිල්ලක් දන්නේත් නැහැ කැරට් 23ත් එකයි උර 22ත් එකයි කියනවා මට අල්ලන්නේ දෙකම බරයි 21 දාන්නද කියලායි මේ දුකට සාපේක්ෂව මේ දක්ක නිවනේ සත්‍ය පහක වටනකවන්නේ නැහැ දුක නැති තැනක නිසා ඕන දෙයක් මේ බුදුහාමරෝ නැති දෙයක් නෙමෙයි මේ පෙන්වන්නේ. අනිවාර්යයෙන්ම තිබිච්ච දෙයක් මේ දුකෙන් ගලවලා පරිච්ඡින්න කරලා මේකට ගියොත් මහන්නේ ඔබ දුකටපත් වෙනවා. මේක මේ එතන මෙහා පැත්තේ තියෙන්නේ. ඒකට සංයෝනිසමනස කාර්යයෝද කරපන්. එතකොට ওই අලුතෙන් උපේන දෙයක් නෙමෙයි තීර දේ වෙන්කොට يعني කිරෙන් ගොම වෙන් කරලා මේ කිරි පෝෂ්‍ය පදාර්ථයක් ගොම විස බීජයක් දෙක කලවම් වුණොත් දෙකම ගොම තත්ත්වයට වැටෙනවා. අපේ තියෙන්නේ කලවම්. මේ උත්සාහ කරන්න දන්නේ මේ වාතයේ තියෙන ඊතර ටිකක් ඝනීභවණය කරලා බෝතලයක දාලා සීල් කරලා ඊතර කියලා පෙන්නනවා. අරබෝ ගමන් ඔක ආය බුස් කාලා වාතයට එකතු වෙනවා. වාතයේ තිබුණා කියලා ඊතර ලොකුණේ අඩුවීමක් වෙන්නේ නැහැ. වෙන් කරලා නැහැනේ. ඒ නිසා පරිච්ඡින්න ඥාන නාම පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මේ තියෙන එකමයි හොඳට වෙන් කරගන්න පුළුවන්. කීරෙන් වතුර වෙන් කරලා බොන හංසයා වගේ කෙලස් නැති තැනක නිවන තියෙන්නේ. කෙලෙස් වලට සාපේක්ෂව නිවන තියෙන්නේ අර කළු පසුබිමට සාපේක්ෂව සුදු හොඳට කැපී පේනවා. අවිසිතට සාපේක්ෂව අවිසිත නැති හිත කැපී පේනවා. ඒ නිසා පොඩි ළමයින්ගේ පුදුර ජනතේ පෙන්නනවා ශික්ෂාවකින් තොරව කෙලස් කැපීමකින් තොරව ලෝකයට සාන්තිය දෙන සාන්තිදායක තත්ත්වයක් අවුරුදු 6 වෙනකල් ළමයිකේ තියෙනවා. ඒ නිසා ඒක මනුස්සයන්ට අකපදයක් නෙමෙයි. නමුත් ඒ ලරුව දන්නේ. මේක ඇත්තට පිරිසුද්ධයක් කියලා දන්නේ නැති නිසා ඉතින් මේ පොට්ටයට මණිකක් දුන්නා වගේ උඩ තේරුමක් නැහැ. පැණික පෙන්වන්නේ ඇස් තියෙන මිනිහටමයි. ඇස් තියෙන මිනිහා මණිකයි රෝල් ගෝල්ඩ් මේ මේ මේ ප්ලාස්ටික් කැලකුව පටල ගන්න. ඒකල ප්ලාස්ටික් වල දැල්ලි ගන්නවා මණික් කියලා හිතන්නේ. ඒ නිසා ලේසි නැහැ මණිකක් අඳුරනවා කියන්නේ. මණිකේ වටිනාකම තියෙන්නේ ඇඳි නිල්ලේ තමයි. මණික් අඳුරන මිනිහා හරියටම දන්නා මේක බොරුවක්, මේක ගෙවුඩයක්, මේක ප්ලාස්ටික් කැලක් කියලා දන්නවා. ඉතින් අපි ඒකට කරන්න තියෙන්නේ කීයක් හරි දන්න මිනිහෙකුට දීලා අරගෙන යන්න ඕනේ මම එකක් ගන්න යනවා. විවාරින්ම ඉන්දර වැටෙන්නේ නැත්නම් විතක්ක ਵਿਚාර නැතුණාම નિરાයස සිතුවිලි එනවා ගන්නවද? તો નિરાයස සිතුවිලි කියන්නේ අපි චේතනාවෙන් සචේතනික නුනට ඒවත් කොහොම හරි මනසේ විඥානයේ විසින් ඇති කරන්නා වූ හිතෙන්නේ නැතනද? ඒ කියන්නේ චේතනා විතරක් නේද? ඒතකොට ඒකෙන් සංඥාවක් නේද නැවතරක් ගණන් ගත්තොත් දුක් විඳිනවා. ගණන් ගන්න දෙන්නේ නැහැ කියන්නේ. රටයි. ගණන් ගත්තත් ගිය හැටිම සවන්නත් ඉඳලා වැටෙනවා. ඒ දෙක අතරමෙන් තමයි නිවන තියෙන්නේ. හරි ස්ලිප් වුණොත් ඒ පැත්තට යනවා නැත්නම් මේ පැත්තට යනවා. එතෙන්ද යන්නමත් උනේ. හරි බය එලවන තැන. කනි කඹේ යනවා වගේ වැඩක්. ඉතින් මිනිස්සුන්ට වෙනවා මේ ඉස්සරහන පාර නැහැ. හයියෙන් යනවා. දැන් යන්න තියෙන්නේ පාර නැතනක නෑ ප්ලේන් එකේ ගිහිලා රන්වේ එකේ ගිහිල්ලා යනකොට දැන් ඉස්සරහන ඉස්සෙනකොට පාරේ යනකොට පල්ලයට යනකොට ඉතින් පුටු තද කර ගන්නවා දත් මිටි ගන්නවා ඇඟේ හීතල වෙනවා <clears throat> නමුත් රන්වේ ඉවරයි එතනින් පයිලට් දාන තාපොඩ්ඩකින් ඉස්සෙනවා ඉස්සරහට පස්සේ ඒරෝඩයිනමික්ස් වල යන්නේ පාරේ නෙමෙයි ඉතින් ඒ වගේ අර තමන්ගේ සංඥාව තමන්ගේ මේ ට්‍රැක්ෂන් එකේනේ පොලෝ ට්‍රස්ට් එක දීලානේ ඒකේ යම් කිසි මට්ටමකට කසගවා ගන්න ඕනේ ආශයන්තට උස්සන්න. මේ වාතයට කා ගන්න. එයා ලිෆ්ට් කරන්න. ඒක පයිලට් දන්නේ නැහැ කියන්නේ උඹලා කරබඩ පරිතද කරගන්න හිටපල්ලා දඟලන්න එපා. මම වැඩේ කරලා දෙන්නම්. ඉතින් අර කට්ටිය ඉතිබස බස කී කියා ආ ස්වාමි දරුවනේ කී කියා ඉන්න එකයි තියෙන්නේ. එතන ඉතිවිසු ගාතාව කී කියා ඉන්න එකයි තියෙන්නේ. උරුගල් පස්සේ දැන් අර මාසයවත් එම කෝ රණ වේග කෝ කෝ රෝද නැහැ. තමසේ කරබන් ඉන්නවක තමසේ යන්න ඕනේ දැන් දෙයයි. තව ටිකක් වෙලාට පස්සේ පයිලට් උත් අයින් ගිහලා ඕටෝ පයිලට් ඉඳන් දැම්මම පස්සේ අර මිනිසුන්ට එහෙන හොල්මන් දැන් මේ අමාරුම තැන ඉන්නේ පයිලට් උත් තේවනවා. මැෂින් එක යනවා. මොකක්වත් වෙන්නේ නැහැ. ඒකට අපිට තියෙන අපි හිතන ඒකවල රක්ෂණ සංස්ථා මෙච්චර සල්ලි තියෙන්න ඕනේ අපි මෙච්චර මෙච්චර ඉගෙනගෙන තියෙන්න ඕනේ අපිට ගෑන දරුවෝ ඉන්න ඕනේ ඉඩම් බූදල් තියෙන්න ඕනේ කියලා අරවල්ලන්න ගියොත් එහෙම අර ගමරාල දිවි ලෝක යනකොට කුරුණියේ සයිස් එක ඇහුවාගේ තමයි. ඒ රොත්ත පිටින්ම ආයෙත් හේනට ඇදගෙන දොයියන් කාලා ඔය යන එකට යන්න දෙන්න අපි අපි අපේ මැනිල්ල තියෙන අරසාව තියෙන්නේ අපේ උගත්කමයි. අපි මේ වස්තු බුදල් නෑ දැන් ඒ ඔක්කොම මෙතෙන් ගියාම හැට කුණ වැටෙනවා වගේ. ඒ නිසා ඒ පිළිබඳව කල්ැතුවම මේ දීලා දෙමීමේ ඒ කියන්නේ අපි ඒකට කියනවා නිස්සරණාධ්‍යාශය කියලා. නිස්සරණාධ්‍යාශය කුලියට ගන්න වෙන්නේ. ඉගෙනගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ගත්තත් හරියන්නේ නැහැ. මොකද මේ සරුවචන පිළිබඳ විශ්වාසය තියෙන්න එපායි. මේ බොරුවක් කියලා කියන ඉරන් දන්නේ නැහැ. දැන් ඔක්කොම ගෑනිත්තරපන් කියනවා, ලලිතතරපන් කියනවා, වස්තුතරපන් කියනවා, මයිලකට වරන් කිව්වට පස්සේ බුදුහාමරෝ ගෑනිත් එක්ක හරි වස්තුත් එක්ක හරි විනානිය සම්බන්ධකම් තියෙනවද කියලා. ඒ අතරින් කියන්නේ වෙන මොනවාරි වටෙන් අත දාලා දන්නේ නැහැ. එහෙමනේ අද යන දෙල්ලන් තියෙන්නේ. ඔය විශ් කරපයියකෝ හැබැයි අපේ ගේ පැත්තට විශ් කරපන් ඈ. එහෙමනේ අද අබිනිෂ්ක්‍මණයේ තියෙන්නේ. විශ් කරන දානවා, විශ් කරලා දානවා. ඔය ඉහිකල දාන්න මේ මේ පැත්තට. හීන් වලින් කියන මේ පැත්තට ඉහිකරන්නේ කියලා. ඒක නිසා මදි වෙච්ච කොටු වෙච්ච යෝගාචරයට සැක උපදවනවා කියන එක බුදුහාම කියන හරීම සාධාරණයි. දිකටම තියෙන්නේ නැහැ. දිකටම තියෙනවා කියන්නේ නිත්‍ය සංඥා. බුදුහාම කියනවා අනිත්‍ය සංඥාවට මොනම දෙයක්වත් ජීවිතේ දිගට තියෙන්නේ නැහැ උඹ අල්ලගත්තද? චේතනනේ එන එන හිතවිලි කියනවා මේ අසම්පජාන මනෝ සංඛාර. උණගේ වලිගේ ගහන. උණගේ වලිගේ හොට ඕකට අර කැපිච්ච ගන්න තුවාල බෙහෙත් බැඳලා සනීප කරන්න පුළුවන්. සනීප කරන්න යනවද කවුරු හරි දන්නවද උණගේ වලිගේ කියලා. ඔක තව ටිකක් නලියන එක නතර වෙනවා කියන එක දන්නවනම් ඉතින් ඉවර වෙනකොට සන්නාසය අනිවාර්යයෙන්ම උඩින්දට වැටෙනවා. ඒ වලිගේ උනට පස්සේ මොකද වෙන්නේ උණගේ? වෙන්නේ ඒතකොට මේ භාවනා විදිහට වෙලා සවනවා අනිවාර්යෙන් නින්දට වෙනවා නම් බුදු වෙන්න නෙමෙයි හම්බෙන්නේ බුදියන්නනේ. ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ බුදියන් නැතුව බුදු වෙන හැටිනේ. අපි දන්නේ ඒ හරි අපි දන්නේ අපිට කියන්නේ yes sir කියාගෙන බුදුහාමුදුරුවෝ තේරෙන අපිට තේරෙන්නේ භගවා ඥානති අහන්න ඥානති. ඒකත් ඇත්තම කතෝලික ආගම වගේම ඇදහිල්ලක්. ඒක පිළිබඳව තව තක්සේරු කරන්න එපා. ඒ මිනිස්සු මේ දෙයයන් ආංශ පිළිබඳ කරන ඇදහිල්ල මේ අසරණ මිනිස්සු මොකේ හරි එල්ලෙන්න බෑ. අපිත් බුදුහාමරන්ගේ එල්ලෙනවා. අපි බුදුන් හිතන මම එකයි උඹට කියන්නේ මැරෙන්නේ ඉස්සලා මට ඉල්ලිච් එකේ වටිනාකම තාක්ෂි කරලා පෙන්නනවා. අර කට්ටිය කියන්නේ මම දෙයයන් ආශි වෙන්නේ මැරුණට පස්සේනේ. එච්චරමයි මේකේ වෙනස. මේ ජීවිතේදීම ඔබ මංගල ට්‍රස්ට් එකක් දීලා වැඩේ කරපන්. දවස් හතක් ඇතුළත මම ඔබට ඔප්පු කරලා පෙන්නනවා. අරගොල්ලෝ කියන්නේ මැරුණට පස්සේ එතකොට ඩීල් එක ඉවරයි. ඕන දෙයක් වෙන්න පුළුවන්. පොඩි වෙනසයි මේකේ තියෙන්නේ. ඉතින් අපේ බුද්ධ ධර්මයක් දැන් මෛත්‍රී බුද්ධ ශාසනය දාගෙන තිනවා පොඩ්ඩක් එහාට කරලා මොන තරම් අමනකමක්ද කියලා හිතන්න මේ ජීවිතේදී මේ ගන්න බුදුරජාන්සේ මේ කඩලා වෙන්න පුදේ වැත්තක තියලා ඒක ඒක පැත්තක තියලා සාර්ථක බෞද්ධ ජීවිතයක් ගත කරන්න අපි හදනවා උගක් දන් දෙනවා උගක් සිල්ලා කියනවා උගක් බෞද්ධ වෙන්න හදනවා උගක් ධර්ම කතික වෙන්න හදනවා උගක් විනයගරුක වෙන්න හදනවා ඔය ඔක්කොගේ වෙන්නේ මොකක්ද අර ප්ලේන් එකේ බර වැඩි වෙනකොට උස්ස ගන්න බැරි වෙනවා <coughs> අලා නින්දට ගිහලා අපෝ නින්දෙන් සෙනිකොම් කියන්නේ තත්කණේකින්ම නැවත එළියට එනවා කියන්නේ නැවත චේතනාවක ඉතින් සංඥා පහළ වීමක් කියලා කියන්නේ. සංඥා පහළ වෙන චේතනාවක් පහළ වෙනවා. ඔකේ. නින්දෙන් ආපහු සෙනිකොම් නින්දෙන් ආපහු එන එක මම සම්බන්ධ නැහැ. මම සම්බන්ධ නැහැ. කිසිසේත්ම සම්බන්ධ නැහැ අපිට. නෑ. ඒකයි එකයි කියන්නේ අපි කිව්වට චේතනාවෙන්ම නෙවෙයි ඔක්කොම සිද්ධ වෙන්නේ. හේතුඵල ධර්ම වල චේතනාව නැති අනන්ත දේවල් වෙන්න ඉඩ තියෙනවා. චේතනාවෙන් කරන දේ විතරයි කර්ම වලට වැටෙන්නේ. ඒක නිසා කියනවා සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති. මේ දුකයි අනිත්‍යභාවයයි එන්නේ උඹ අත ධම්ම දෙයට විතරයි. උඹ ගහගත්ත දේ කියන්නේ Taman ආශා කරපු දේ හරහා තමයි අනිත්‍ය දුක්ඛ වැඩ කරන්නේ. දුක එන්නේ. නමුත් ධර්ම වැඩ කරන්නේ සබ්බේ ධම්මා අනාත්මයි. ඔබ මේ මම අත ගාව ටික මගේ කියාගත්ත එක තමයි ඔබට ආත්ම වෙන්නේ. ආත්මයක් කියලා සංඥා කරගන්නේ. ඒ හරහා තමයි දුක එන්නේ. ඔබ ඇල්ලුවොත් වැඩි කොටසක් වැඩියෙන් දුකයි. ඔබ මේ හුඟක් කොටසක් ඇල්ලුවොත් ඒක වෙනස් වෙනකොට වෙනස් වෙනකොට ගුල්ලෝ කනකොට අමාරුට ඔබට වැඩියෙන් දුකයි. අනිත්‍යතාවය පේනවා. නැත්තත් අනිත්‍යව අනිත්‍ය වෙනවා. නමුත් උඹට ගාණක් නැහැ නේ. උඹ අල්ලපු ටික නේ. උඹ වෙහෙසෙන්නේ. වැඩියෙන් අල්ලගත්තා නම් වැඩියෙන් අනිත්‍යතාවයෙන් පෙළෙනවා. නවතරක් භාවනාව මුලින්දරව කියන විදිහට නවතරක් චිත්තයෙන් දෙක තුනකින් ආයි නිරුද්ධ වෙලා එතකොට අපිට ඇති වෙන හැටි හිතලා වෙන්න පුළුවන් මේ හිත මේ නින්දට යන හැටි අපි නොසලකලා නිසා වෙන්න උනා අවදි වෙන එක මට අයිති නැහැ නමුත් මේක මට හම්බෙච්ච සුභාසින්සනයක්. අපි ඒකට නෙවෙයිනේ අවදි. අපි අවදි මගේ හිත පිට ගියා. මට නිින්ද වැටෙනවා කියලා චෝදනා කරනවා මිසක් පිට ගිය හිත ආපහු එන එක ගැන අපි බැලුවොත් නිින්දට වෙච්ච එක ආපහු අවදි වෙන තත්ත්වෙදී නොසැලී ඒකෙන් ප්‍රයෝජන ගන්න බැලුවොත් සුද්ධ ලාභේ. සුද්ධ ලාභය අපි භාවනා කරලා පහුවෙන් ලොකුම ප්‍රතිඵලය තමයි අමාරු වැඩිච්ච එක ආපහු පාර ගෙනත් තියෙනවා. වීල් විතින්ද වීල් කියනවා ඒ සොන්නද කියන්නේ වීල් එකද තව වීල් එකක් එනවා කියන්නේ. නෑ පාරෙන් පිට යනවා ආපහු පාර රතේ විසින්ම පාරට එනවා. ආයෙ පිට යනවා. ආයෙ රතේ විසින්ම එනවා. ඉතින් ඒව නැත්තම් අපි මේ චෝෆර් ඩ්‍රිවන් කාර් එක යන්නේ ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්නේ. අපි කියලා තියෙනවා මට අහවල් අපොයින්ට්මන්ට් එක යන්න තියෙනවා. Taman tamanගේ ෆයිල්ස් එක බලබලා ඉන්නවා. ඒ ඩ්‍රයිවර් දැනගන්නවා පාරෙන් පිට ගියයි කියලා. එයා මාස්ටර් දැනෙන්නේ නැති වෙන විදිහට හිමීට කිට්ටුම පාරකින් ආයෙ මේන් රෝඩ් එකට දාගන්න. ඉතින් අපිට බය වෙන දෙයක් නැහැ නේ. අපි දන්න ඩ්‍රයිවර් වැඩ කරනකොට අත්තරදිනවා. හැබැයි ඌ ඉතින් self recovery system එකක් තියෙනවා. විශේෂයෙන් ස්ට්‍රෙස් කරේ ශ්‍රද්ධාව කියලා එතනදී තියෙන ශ්‍රද්ධාව. ඔය දැන් දැනගන්න මේ driver trust worthy. කියන්නේ මාර්ගයේ ගියොත් අපිට ස්ථිරම විශ්වාසයක් තියෙනවා. කියන්නේ එතන නිත්‍ය සංඥාවකින් තමයි ඒ කියන්නේ ශ්‍රද්ධාව ගියොත් නිත්‍ය සංඥාවකින් තමයි ඉන්නේ. ඔව් ශ්‍රද්ධාව තමයි මෙතනදී මේ පාලම වගේ මේ ગેප් එක fill කරන්නේ. මෙහා පැත්තේ ආයේ පහ පොළොව හම්බ වෙනවා අපිට. මේ යන වෙලාවේදී ශ්‍රද්ධාව ඒ දණ්ඩක් කරගෙන පාලමක් කරගෙන සේතුකාරකයක් කරගෙන අපි යනවා. ඒ හේතු කාර්ය කරන ගියාට හැමදාම සද්දා වෙන්න ඕනේ නැහැ. ඒකටට ගිය ගමන් පාරු අයින් කරතයි. පහළමට පයින් ගහතයි. එතෙන්දි එතෙන්දි කිසිම කෙනෙකුට ගොඩ එන්න බෑ බුදු කෙනෙක් ප්‍රතිචිත නැති ලෝකෙක. බුද්ධෝත්පාද කාලෙක නොවි අපිට මේක නෑ ඒකටට යන්න වෙන්නේ පාරුවකින් තමයි. ඒකට යන්න වෙන්නේ පහුරකින් තමයි. ඒ පහුර පුළුවන් විදිහට හදාගනි. හැබැයි ඒකටට ගිහිල්ලා පහුර කරේ තියන්න ඉන්න එපා. ආයි බුදුහාමුදුරු පිළිබඳ සද්ධාාවක් ඕනේ. ඒක වතුර බා කරපන් නැත්නම් ගොඩ තියලා ඵලයන්. ගොඩ බිමට පහුර කරේ කියන යන්න ඕන කමන්නේ. නමුත් මේ වතුරට බහැපු නැති කට්ටිය පහුර පිළිබඳ තියෙන ගෞරව සම්ප්‍රයුක්ත බය. එයා දන්නේ මේ පහුර ගන්න ප්‍රයෝජනෙ සලකලා යකට යන්න කියලා. එයා මෙගොඩම තියාන වදින්නත් ඉස්සලා පහුර උඩ තියාන හඳුන් කුරුපත්තු කරලා අනේ ඔබ තමයි මට පිහිට වෙන්න ඉන්නේ අනේ පරිසම්බයන් අප්පා මාවත් පරිසම් කරපන්. ඔක්කොම වතුරට දාන්නෙත් නෑ පාරුව. අයි අප්පා මෙච්චර අමාරුවෙන් හදාගත්ත පාරුව. ඉතින් පාරුවේ පුවක් වෙනවා අන්තිමට ඒක. චේතේ මානස මේ පාපියෝ කියන්නේ ඔක ශික්ෂාවකින් යාවේ. ඒ ශික්ෂාවෙන් ආවට පස්සේ මේක චේතන නොකර ඉන්න ඕන කියන එක ප්‍රඥා ශික්ෂාවක්නේ. නෑ මේ චේතනා කිරීම පවක්. අචේතනේ අචේතේතෝ මේ සෙය්‍යෝ මම පචේතන පහල කළොත් උසස් තත්ත්වයට ආර්ය තත්ත්වයට යනවා මම චේතන පහල කළොත් මේ තිරවණ ගලක් වගේ මම පොළොවට අදිනවා. චේතනා පහළ කිරීම තමයි අවිද්‍යාව හරහා එන සංස්කාර. චේතනා පහළ නොකර ඉන්න ඕන කියලා හඳුනගන්නේ ස්වාමීන් වහන්සේ ශික්ෂාවේ බලෙන් දැන් සුතමේ ඥානෙක දැන් ප්‍රඥා එනම ශික්ෂාව ඔය තුනටම එහා එකක්. ඔය තුනටම එහා එකක්. ඉස්සෙල්ලා දැස්සේ වැරදිලා කමඨාන් හරියට සුද්ධ වෙලා තේනවනේ සර්ත් ගෙවන්න ඕනේ ගන්න. ඒකයි තමයි ඒත් තා ප්‍රත්‍යක්ෂ නැහැ. එහෙම තාම එක්ස්පෙරිමන්ටල් ලෙවල් එකේ දුවන්නේ. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. දැන් ගුරුවරයාගේ දේ ණයට ගන්න. අපි ඉස්සර ඉදිරිය අපිට අපේක්ෂා කරන දේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මේකේ ඉන ඥානීය මේ ප්‍රත්‍යක්ෂයෙන් නෑ ගුරුවරයා බුදුහාමරෝ විශ්වාසයි. බුදුහාමරගේ ධර්මයේ විශ්වාසයි, සංඝයා විශ්වාසයි. මෙතන නිකන් සීලේ මට උදව් කරලා තියෙනවා. දැන් ඉදිරි ටික හිස්තනක්. නොදන්න තැනක් අපි නිවන කියන්නේ නොදන්න තැනක් අපිට තියෙන්නේ මනුස්ස ලෝකේ තර්ක විශ්ේ නොදන්න තැනට බයක් ඒ මනුස්සයාට ඒකන සද්ධාව නැහැ නොදන්න තැන බය තිබුණා සද්ධාවෙන් ප්‍රතිස්ථාපනය කරත හැකි ලෑස්ති යාමෙන් ප්‍රතිස්ථාපනය කරත හැකි ඥාණයෙන් ප්‍රතිස්ථාපනය කරත හැකි සුතමේ ඥාණයෙන් ප්‍රතිස්ථාපනය කරත හැකි එහෙනම් ඔක්කොමත් එකතු වෙලා ඊටත් වැඩි පොඩ්ඩක් මොකක්ද ඕනේ මෙතෙන්දී පාවා දෙන්න. කාය ජීවිත නිර්පේක්ෂව යන්න. එතකොට අර සබ්බ සරීමෙම يعني සූදු කෙරලා සරමත් තියලා ගහන්නේ. අත් දෙකකින් වහගෙන ගෙදර යන්න වෙන්නේ. අන්නේ ගැහිල්ලක් ඔතන තියෙන්නේ. ඔය ඒ සූදුව ගහපු ගහපු සූදුවල අන්තිම සූදුව තමයි කාය ජීවිත নিরপেক্ষව දෙන්න ඕනේ කම්මෝගෝ චිකාගෝ රාජාවෝ මාවෝ ගංගාවෝ. අපි එම නෙවෙයි අපි ඈතක ඉඳලා මෙහිට්ටු කරනවානේ. ඒක හිට්ටු කරන හැම තැනකදී බුදුහමට නිග්‍රහ වෙනවා කියලා ලොකු සංසතියක්. ඒ හැම තැනකදීම ධර්මයේ අව탁සීර වෙනවා. ඒ අයම එක එකදී මේ ඊට ඉස්සලා භාවනා කරපු සංඝයා වහන්සේලා අව탁සීරු කරනවා මට පඬිතයි මම දන්නවා මේ කොහොම ගිහිල්ලා බෑ අපි ආපු පාට ටික තාර දා ගන්න ඕනේ ඒක හොඳට හයි ලෙවල් හදා ගන්න ඕනේ ඒ හිත හිත හිටියොත් උට ඉදිරියට යන්න බෑ එසා එතෙන්දී අම්මු සූදුවක් කෙලින්න තියෙන්නේ සූදු කියනකොට ලන්සුර තියන්නේ කාය ජීවිත දෙක තමයි ඉතින් ඌ හැම කාය ජීවිත නිර්පේක්ෂව හැම වැඩ කරන එකට වැන්දට පාඩු නැහැනේ එච්චරයි එච්චරයි අපි වෙන වැඳිල්ලක් වඳින්නේ නැහැ කාටවත්. අපි වඳින්නේ මේ තරම් තමන් ඊටාම ආශාවෙන් උපේපු ඒ කීර්ති නාම ලාභ සත්කාර සම්මාන සිලෝක පිට කාටෝ ධර්මවලට ගණන් ගන්නෑ. ඊට පස්සේ අනිකුත් දේවල් කාට විද ගන්නේ බැත වශයෙන් තියාගෙන මගේ කය සහ ජීවිතයත් කොහොමදත් නැති වෙනවනේ අප්පවක මරනකොට. මේක උත්තරම කාරණාවක් වෙන්නේ පුහ් කාලා පිඹලා ඉන්න පුළුවන් නම් ඒ පිඹලා ඉන්න හදනකොටම බුදුහාම කියනවා ඔබ නිවන් නොදැක්කට නිවන සැප ඔබට තේරෙන්න පටන් ගනී. ඒ ඒ ඒ මේ යෝනිසෝමනස්කාරය එනකොටම තේරෙනවා මොනම දෙයකටවත් හෙට්ටු කරන්න එපා. ඔලමල කමක් නැහැ මේකේ උඹ කාලා කාලා කාලා කාලා තියෙන්නේ දැන්. මේ පළවෙනි වත පළවෙනි වත කොහොමඩක්වත් බුදුහාමරෝ චෝදනා කරන්නේ නැහැ. කරනකොට කරනකොට යායක ඒ කියන්නේ රිහර්ස් කරලා කරලා කරලා කරලා එයා දන්නවා දැන් ඔලිම්පික් ගහනවාමයි. එයා විලේ දුවලා තිනවා, දිස්ත්‍රික්ක මට්ටමේ දුවලා තිනවා, ජාතික මට්ටමේ දුවලා තිනවා. දැන් තමයි ඔලිම්පික් යන්නේ. ඒ නිසා මේක අනුපූර්ව වැඩපිළිවෙලක් කියන එකයි කියන්නේ. ඉඳයි අපි එමනම් භාගයක් විතර අරගෙන තිනවා. ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව පස්සේ සාකච්ඡාවට අපි මෙතනින් එත්තාවතාදී ගාථා සජ්ජහනා කිරීමේ සතිවාරේ නිමාව සටහන් කරනවා.